හොඳයි. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මට වම දකුණ වශයෙන් පාද තබන විට පොළවට ස්පර්ශ වීමේදී සීතල ගතිය, තද ගතිය, කම්පන චංචල ගතිය නිරීක්ෂණය කළෙමි. ඒ අතර ටික වේලාවකට පසු නිදිමත ගතිය හා කම්මැලි කමක් ඇතිවීම නිසා සක්පන නතර කරන්නට සිටුනි. මේ සඳහා මේ தත්වෙන් මිදීමට උපදෙසක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හොඳයි. පාර්යංක භාවනාවත් නෑ අපි මේක පොඩ්ඩක් කතා කරලිමු. ඇත්තටම මේ සක්මන් භාවනාවේදී එක එක්කෙනාට එක එක මට්ටම් වලදී ඔය தත්ත්වය එන්න පුළුවන්. කෙනෙකුට මුල්ම අවස්ථාවේ ඉන්න කෙනෙක් අපිටම ආරම්භක යෝගියෙක්ට දැන් මොකද මේ අපි කරගෙන යන වැඩේ ඒ තරම්ම මේ ලස්සන රූප බලනවා තරම් ඊටාම මිහිරි සද්ද අහනවා තරම් මේ කිසිම ආස්වාදයක් තියෙන දෙයක් නෙමෙයි. ඉතින් ඇත්තටම බොහොම ඒකාකාරී අරමුණක් තමයි අපි මේ සක්මන් භාවනාව සඳහා ඉදිරිපත් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ හරහා කම්මැලිකමක් එන්නත් පුළුවන්, නිදිමත ස්වභාවයක් එන්නත් පුළුවන්. හැබැයි කාලයක් භාවනා කරගෙන යන කෙනෙකුට හොඳට විස්තර බලමින් යද්දී මේ විස්තර බැලීමේ තියෙන ඒ කියන්නේ ඒකේ කායානුපස්සනාවේම තියෙන ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ කායානි කායේ කායානුපස්සේ විහෙරිනෝ චිත්තං විරජ්‍යති කියලා. දැන් මේ අපි බලබලා හිටිය අරමුණෙන් හිත විරාගී වීමක්, විරංජනේ වීමක්, ඒකේ රසය නැති වෙලා යාමක් එහෙම දෙයක් වෙන්න ගන්නවා. ඒ හරහත් මේ දේම සිද්ධ වෙනවා. ඒ නිසා මට කියන්නේ දැනගන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ කාගේද කියලා කොච්චර කාලයක් භවනා කරපු කෙනෙක්ගේද එහෙම කියලා එතකොට පොඩ්ඩක් හරියටම පිළිතුරක් දෙන්න පුළුවන් කාගේද දන්නේ නැහැ ප්‍රශ්නේ. ඔව්. පොඩ්ඩක් ඉස්සරහට එනවද? ඔව්. මෑණියෝ කොච්චර විතර කල් භාවනා කරලා තියෙනවද? ස්වාමීන් වහන්සේ අවුරුදු 10ක් විතර භාවනා කරනවා නමුත් මේ එක දිගට නෙමෙයි. ඔව්. සැරිසරේ කැඩි කැඩි තමයි මේ සාමාන්‍යයෙන් ගෙදෙද්දී අපි තුමු පැයක්වත් භාවනා කරනවද? ගෙදරදී එහෙම කෙරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කෙරෙන්නේ නැහැ. එතකොට දැන් මුලදී සක්මන් භාවනාවේ යෙදුනේ නිකම් වම දකුණ එහෙම කියලා හරි නැත්නම් ඔසවනවා තබනවා ඒ විදිහටද ගියේ? එහෙමයි. මෙනෙහි කිරීම සහිතව ගියා. එහෙමයි. ඊට පස්සේ ක්‍රමානුකූලවද ඔය තද ගති, බ්‍රූල් ගති ඒවා අත්දකින්න පටන් ගත්තේ. එහෙම අත්දකින්න පටන් අරන් කොච්චර කාලයක් වෙනවද? සෑහෙන කාලයක් සෑහෙන කාලයක් වෙනවා. ආ දැන් එහෙම කාලයක් ගියාට පස්සේ තමයි දැන් මේ සක්මන නිකන් එපා වෙලා වගේ ගතියක් තේරෙනවා. එහෙමයි. දැන් එහෙමනම් එහෙමනම් දැන් ඒ කියන්නේ මේ தත්ත්වය අනුව නම් තේරෙන්නේ දැන් අර මේ අරමුණේ හිත අර මන් දෙවණියට කිව්ව අරමුණේ හිත නිකන් විරංජනය වීමක් කියන්නේ විරංජනය වෙනවා කියන්නේ අරමුණේ තියෙන රසය දැන් ගිලිහිලා ගිහිල්ලා. ගිලිහිලා ගිහිල්ලා ඒක මේ භවනාව හරහාම වෙන ප්‍රතිඵලයක්. ඒක මේ මෑනියන්ට ආපු නිකන් සාමාන්‍ය කම්මැලිකමක් නෙමෙයි. ඒක මේ භවනාවෙන් ප්‍රතිඵලයක්ින් දාපු එකක්. ඒ නිසා මේ මෙතෙන්දී දැන් අරමුණට උවමනාවෙන් හිත දාන්න යන්න එපා. දැන් දැන් අපි සාමාන්‍යයෙන් විස්තර බල බලන යන්නේ. එහෙම බලනව වෙනුවට බලන්න හිතට පොඩ්ඩක් නිදහසක් දෙන්න. දැන් ගෝමනාවෙන්ම අරකේ මේවා කරන්න යන්න නැතුව හිතට පොඩ්ඩක් විවේකයෙන් ඉඩ හරින්න යා කැමති දේ කරන්න. එතකොට හිත ක්‍රමානුකූලව සමහරලාට යටිපතුලේ තිබිච්ච අවධානය ටිකක් මේ දනහිස් ප්‍රදේශයට නැත්තම් උඩහා ප්‍රදේශයට ඉබේටම එන්න ගනීවි. සමහර දවසට එහෙම දනිස්කේපම එහෙම එනවා. ඔව් කමක් නැහැ. ඒ කියන්නේ එහෙම එන්න අරින්න. ඒ කියන්නේ දැන් අරමුණ අරමුණෙන් හිත ගිලිහෙන්න වගේ ඉඩ තියෙනවා. ඒ හින්දා ඒකට ඉඩ දෙන්න. දැන් උවමනාවෙන් දැන් අරමුණට හිත දාන්න යන්න එපා. දැන් අපි මුලදී නම් එහෙම කරනවානේ. මුලදී නම් ඔන්න අපේ හිත හුඟක් විසිරෙනවා. ඉතින් අපි මේ මූල කර්මස්ථානය කරගෙන මේ අරමුණට පුළුවන් තරම් බලෙන්ම හිත දාන්න හදනවා. දැන් එහෙම කරන්න එපා. දැන් එහෙම කරන්නේ නැතුව හිතට ටික හිතට ටිකක් නිදැල්ලේ යන්න. ටිකක් විවේකයෙන් මේ වැඩේ කරන්න ඉඩ දෙන්න. එතකොට එතකොට නිකන් හිතේ තෙරපීමක් නැහැ. යන්නේ සක්මන බොහොම විවේකීව යන්නේ. කරන එකත් බොහොම يعني තමන්ම නිකන් බලෙන් කරනවා වගේ නෙමෙයි. එහෙම නැත්නම් ආයාසයෙන් කරනවා නෙමෙයි. නිකන් අනායාසයෙන් බොහොම සැහැල්ලුවෙන් සක්මන කරන්න. එහෙම සක්මන කරද්දි බලන්න හිත ගන්න අරමුණ මොකද්ද කියලා. ඒ ගන්න අරමුණ ඒ ගන්න අරමුණ දිහා දැනුවත් වෙන්න. ඒක සමහරලාවට මේ යටිපතුල් නොවෙන්න පුළුවන්. සමහරලාවට පොඩි යම් වේදනාවක් වෙන්න පුළුවන්. සමහරලාවට විශේෂ අරමුණක් නැතුව වෙන්නත් පුළුවන්. ඔය தත්ත්වේ පොඩ්ඩක් කරලා කියන්නකෝ. හොඳයි. හොඳයි. හරි. ඊළඟ කොටසත් කියන්න. ඔව්. පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල මෙනෙහි කරමින් එහි දිග කොට ස්වභාවයක් ක්‍රමින් සිහින් වේගෙන යන අයුරුත් නිරීක්ෂණය කරමින් සිටීමේ ටික වේලාවකදී මුහුණේ එක් තැනක් අසන්නට පටන් ගත්තා. ක්‍රමෙන් මේ පැතිරී ගොස් මුහුණ පුරාමත් බෙල්ලෙන් පහලටත් පැතිරුණා. කැසීම සමග දැවිල්ලක්ද හටගත්තා. මේ தත්ත්වයේ සතර මහා භූතයන්ගේ ගති ස්වභාවයක් මෙන්ම එසේම මේ මගේ නොවේ මේ අනිත්‍යයි යනුවෙන් මෙනෙහි කළත් එය නතර වුණේ නැති බැවින් මා පර්යංකයෙන් නැගී සිට සක්මන් භාවනාවට ගියා. මෙවැනි තත්වයකදී මුහුණ දිය යුත්තේ කෙසේදයි පහදා දෙනමින් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. හොඳයි මේක නම් එච්චරම එහෙම ගණන් ගන්න යන්න එපා. මේකේ හේතු හොයන්න යන්න එපා. කොහොමත් ඉතින් සතර මහා ධාතුන්ගේ මේ කියන්නේ මේ මේ පිළිඹු වීමක් තමයි. නමුත් තාම කියන්නේ දැන් කැසිල්ලක් වගේ නිකන් දනවා වගේ එහෙම දේවල් වලදී ඇත්තටම ඔය තේජෝ ධාතුවේ ලක්ෂණ තමයි තියෙන්නේ. එතෙන්ට අවධානය ඇත්තටම යොමු කරන්න දැන් මීට කලින් ඔය වගේ ලක්ෂණ වලට අවධානය යොමු කළා තියෙනවද? ඔව්. එතකොට මොකද කළේ? ස්වාමීන් වහන්සේ ඒක දිගටම පැවතුණා. ඉතින් ඔයව දෙවෙනි තුන්වෙනි වතාව වගේ. ඔව් දැන් ඒ කියන්නේ එතෙන්ට අවධානය යොමු කරද්දී ඒක දිගට පැවතුණා. පැවතුණා. ඒක වරදක් නැහැ. දැන් ඕකේ අපේ බලාපොරොත්තු වෙන්නේ අපි අවධානය යොමු කරපු ගමන් අපේ අවධානය යොමු වීම නිසා මේක දුර වෙලා යා යුතුයි කියලා නීතියක් නේ අපි තියන් ඉන්නේ. එහෙම නීතියක් නැහැ. ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේකයි. කියන්නේ මේ සතර මහා ධාතුන් වැඩ කරන්නේ අපිට උමනා විදිහට නෙමෙයි. දැන් අපිට උමනා විදිහට වැඩ කරනවා නම් මෙතන තියෙන ආත්මීය ලක්ෂණයක් නේද? අහලා තියෙනව නේද? ඉතින් ඒක තමයි දැන් මේ පෙන්නලා දීලා තියෙන්නේ. එහෙම එකක් නැහැ. අපි අපේ කැමැත්ත තිබුණට මේක මේ දුර වෙලා යාවි කියලා එහෙම වෙන්නේ නැහැ. ඉතින් නැවත නැවත යොදලා බලන්න. ඉතින් සමහරලාවට අපි බලාපොරොත්තු වෙන ලක්ෂණේ නෙමෙයි මතුවෙන්නේ. අපි හිතමු දැන් අද මෑණියන්ට මතුණා ඔන්න දැවෙන ලක්ෂණයක්. දැවීමක් මතුණා. නමුත් සමහරලාට හෙට ඒක නැහැ. හෙට වෙන එකක් මතුවෙන්නේ. ඊළඟට මේ දැවීම ලක්ෂණ ටිකක් අප්‍රසන්න හින්දා ඔන්න අපි අවධානය යොමු කරනවා මේක ඉක්මනට දුරු වෙයි කියලා. එහෙම දුරු වෙන්නේත් නැහැ. හැබැයි අපි මධ්‍යස්තව මේක නිරීක්ෂණය කරනවා නම් මේක දිහා නිකන් අපේ නෙමෙයි වගේ බලන් ඉන්නවා. බොහොම කියන්නේ මේක දැන් මේ දිහා බලන්නේ ඒකෙන් ඉගෙන ගන්න. එහෙම නැතුව මේ දුරු කරන්න නෙමෙයි. දුරු කරන પરමාර්ථයක් ඇත්තෙම නැහැ. ඒ වෙනුවට දැන් මෙතන කොහොමද මේ මේගොල්ලෝ කටයුතු කරන්නේ? කොහොමද මේක සිද්ධ වෙන්නේ? කොහොමද මේ එක එක උණ්ඩියක් වගේ එක මේ බුබුලක් වගේ එහෙම නැත්නම් එක ඒකකයක් වශයෙන් මේක තියනවාද? එහෙම නැත්නම් යම්කිසි ප්‍රදේශයක හුඟා පැතිරි පැතිරි තියෙන දෙයක්ද? අන්න ඒ වගේ පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න බලන්න දැන්. දැන් මේක නම් මෙහෙම පැතිරිලා ගියේ. මේ මූණේ එක සුළු තැනක වගේ තිබුණේ. ඔව්. නාලල මේ දිගටම බෙල්ල දක්වාම පැතුරුණා ස්වාමීන් වහන්සේ. හොඳයි. අනිත් එක එක සෑහෙන මේ මේ අර කහඹිලිය ගවනා වගේ නික කසන්න ගත්තා මේ ඉවසන්න බැරි කැසිල්ලක් වගේ. ඔව්. ඒක නිසා මම නැගිට්ටේ පාරෙන්. කමන්නේ. ඒ කියන්නේ බලන්න ඕක ඕක හරහා යන්න පුළුවන් නම් අපිට යමක් ඉගෙන ගන්න පුළුවන්. මොකද උතනදී ඇත්තරම මේ ධාතුන්ගේ ඒ කියන්නේ ඒ ක්‍රියාකාරීත්වය පෙන්වන්න ගත්තාම ඉතින් අපිට මේ හරි අමාරුයි පාලනය කරන්න. ඉතින් ඕනේ නම් ඉතින් වෙනත් ධාතු ලක්ෂණයකට හිත දාලා ඕක හිත අරමුණු කරන එක නවත්තන්න පුළුවන්. හැබැයි ඕක හරහා යන්න පුළුවන් නම් ඕකෙන් යමක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒ තරමට අපිට මෙතන තියෙනවා කියන්නේ සාරයක් තියෙනවා ගන්න. ඒ හින්දා එතනින් උත්සාහවත් වෙන්න මේ දැනෙනකොට යම් විශාල ප්‍රදේශයක බලන්න ඒකේ මොකක් හරි එක තැනක් තියෙනවා නම් හොඳට තද බලව දැනෙන අන්නේ තද බල තැනට විතරක් දාන්න මුළු එකම මුළු එකම රාශියක් විදිහට පැතිරිච්ච ප්‍රදේශයක අරමුණු කරන්නේ නැතුව අර අපිට හොඳට තීව්‍රව දැනෙන යම් තැනක් තියෙනවා නම් අන්න එතන විතරක් අරමුණු කරන්න. එතනට විතරක් නිකන් හොඳට හිත එල්ල කළා, නාභිගත කළා වගේ එතන අරමුණු කරන්න. එතකොට සමාලාවට කියන්නේ දුර වෙලා යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. එතකොට මේකෙන් ඔయిత වඩා සමීපව යමක් ඉගෙන ගන්නත් පුළුවන්. හොඳයි. හොඳයි. තේරුවන් හරි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට පේලි දෙක තුනක් සක්මන් කළ පසු මුහුණේ සතෙක් දුවනවා මෙන් දැනුණත් ඒ සමගම නිදිමත ගතියකුත් දැනුණා. මා වම දකුණ ආදී වශයෙන් සක්මන් කළෙමි. මා ඉන්පසු කළ යුතු දේ පහදා දෙන්න. සමායන මට අන්තිම මේ වාක්‍ය කියන්න පොඩ්ඩක්. ඒ අර දුවනවා දැනුණා ඊට පස්සේ මොකද්ද වුනේ? මොනේ සතෙක් දුවනවා මින් දැනුණා. ඒ සමගම නිදිමත ගතියකුත් දැනුණා. ඔව්. මා වම දකුණ ආදී වශයෙන් සක්මන් කළෙමි. ඔව් එච්චරයි. ඕකන ඉතින් ඒ තරම්ම දැම්ම බය වෙන්න එපා. මේ දිගට කරගෙන යන්නයි තියෙන්නේ. මේ ඒ කියන්නේ වම දකුණ කියලා යන එක ඕන් නම් පොඩ්ඩක් දැන් මේ වම දකුණ කී කී යද්දි මුහුණේ තමයි මේ යම් සංවේදී බවක් ඇති වෙලා තියෙන්නේ. එතෙන්ට අවධානය යොමු නොකර පුළුවන් නම් මේ <clears throat> යටිපතුල් වලටම අවධානය යොමු කරන්න. මොකද අපි සක්මන් භාවනාවේදී අපේට තදබල ලෙස දැනෙන්නේ ඇත්තටම මේ යටිපතුල් වල සංවේදී බව සංවේදනාවන්. ඒ නිසා පොඩ්ඩක් එතෙන්ට යොදලා බලන්න. ඒ එතන හොඳට හිත එකඟ වුණොත් අපිටම වම් පාදයේ ස්පර්ශ කරනකොට ඔන්න අපි එතන තාම මෙනෙහි කිරීමක් කාගේද ප්‍රශ්නේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව් පොඩ්ඩක් එන්න මම. ඔව්. කොච්චර කාලයක් තිස්සේ මේ தත්ත්වය අත්දකින්නවද? හැමදාම මෙහෙම වෙනවද? වැඩි වැඩි දවසක් නෑ සම්බන්ධාන්ත මම මේ වැඩි කරන්න පටන් ගන්න, භාවනා කරන්න පටන් ගන්න. ඔව් එහෙමනම් ඔහොම කරගෙන යන්න දැනට මේ ඒ කියන්නේ වම් කකුල වදිනකොට වම කියලා මෙනෙහි කරනවද? එතකොට හිත පිට යන්නේ නැද්ද? විද්‍යාලවල තියෙනවා. තියෙනවා. එනවාට දැන් යන්තම් රූලේ තියන් යන්න පුළුවන්ද? හොඳයි හොඳයි. එහෙමනම් ඒ විදිහට යන්න තාම ටිකක් මෙනෙහි කිරීම පාවිච්චි කරන්න මේ යටිපතුල්ට අවධානය යොදන්න. ඒ කියන්නේ මේ මෙහි අනිත් ප්‍රදේශයට නෙමෙයි යටිපතුල් වලට අවධානය යොමු කරන්න. මගහැරලා යાવી. බය වෙන දෙයක් නැහැ. හොඳයි. ස්වාමිනේ. ඔව්. ස්වාමිනාංශ පාරයන්ක භාවනා විස්තර කරනවා. ඔව්. පාරයන්ක භාවනාවේ යෙදෙන විටද මා කරුණේ පිම්බීම හැකිලිම. එම භාවනාවේදී සතෙක් ඇඟේ දුවනවා මෙන් දැනුණද භාවනාව කළෙමි. ඉන්පසු පිම්බීම හැකිලිම නොදෙනී ගියේය. ටික වේලාවක් මෙසේ සිටියේදී නැවත පිම්බීම හැකිලිම මතුවී. කළ යුතු දේ පහදා දෙන්න ඔබ වහන්සේට මේ ආත්මයේම නිවන් සුව ලැබේවා. හොඳයි මේ දැනට කියන්නේ පිම්බීම හැකිලිම අපිටම නොදැනී ගියා. ඒත් ටික වෙලාවකින් මතුවෙනවා නම් ආයි මතුනහම ඒකෙම යන්න. මුකුත් අරමුණ මාරු කරන්න යන්න එපා. දැන් පිම්බීම හැකිලිම නොදැනී ගියේ අපිටම දැන් අපේ අවධානය ඔතෙන්දි තියෙන්නේ යම් මේ උදර ප්‍රදේශයේනේ. එතනම පවත්තන්න. අවධානය එතනම තියාගෙන ඉන්න. එතන දැන් එතකොට ඔන්න පිම්බීමක් දැනෙනවා, ඔන්න හැකිලීමක් දැනෙනවා. එතෙන්දිත් මෙනෙහි කරනවද? මෙනෙහි කිරීමක් කරනවා. පිම්බෙනවා, හැකිලෙනවා කියලා මෙනෙහි කරනවද? පුළුවන් නම් දැන් බලන්න හැකියාව තියනවද කියලා මෙනෙහි කිර මෙනෙහි කරන්නේ නැතුව දැන් මේ පිම්බෙනකොට Tamanට දැනෙනවනේ යමක්. ඒ කියන්නේ දැන් ඔන්න මාංශපේශි තද වෙනවා නැත්නම් ලිහිල් වෙනවා නැත්නම් ඉස්සරහට තෙරපෙනවා චලනය වෙනවා නිකන් කම්පණය වෙනවා වගේ දැනෙනවානේ. ඒකට විතරක් අවධානය තියාගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට තව තව හිතත් විවේක වෙනවා තව පොඩ්ඩක් ගැඹුරට යන්න පුළුවන්. එහෙනම් දැන් මෙනෙහි කරන්නේ නැතුව මේ වැඩේ කරන්න පුළුවන්ද බලන්න. හැබැයි එහෙම කරද්දී කලින්ට වඩා හුඟක් හිත පිට දුවනවා නම්, හිතුවිලට යනවා නම් ආයි මෙනෙහි කිරීම පටන් ගන්න. මේ ඔය වෙන තැන් වල දැනුණට ඒකට අවධානය යොමු කරන්නත් එපා. ඊළඟට මුකුත් ආයි පිම්ම හැකිලිම නොදැනීම නොදැනී ගියා කියලා වෙන අරමුණක් දෙන්න යන්නත් එපා. නැතුව මෙතනම නවත්තන් ඉන්න. ආයෙ මතුනහම ආයෙත් ඒකත් එක්කම යන්න. අපි ඊට පස්සේ ආයෙත් ලියලා දාන්න මොකද කියලා. තත්ත්වේ. හොඳයි. හොඳයි. ඒත් නෑ. හරි හරි. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආනාපාන සතිය පළමුව ස්වභාවිකව සිදුවන හුස්ම රැල්ල දෙස නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් මාගේ වම් නාසිකාව අග හුස්ම රැල්ල වදින බව අටහාගෙන එම නිමිත්තේ සිත රඳවාගෙන දිග හුස්ම කෙටි හුස්ම අත්විඳෙමි. ඊට පසු එම හුස්ම රැල්ල ක්‍රමයෙන් සිහින් වී යන අයුරු නිරීක්ෂණය කළ අතර එක විටක හුස්ම රැල්ල නොදෙනී යන අයුරු වැටහුණි. නැවත නාසිකාව අග හුස්ම වදින අයුරු වැටහුණු අතර දිගටම ආස්වාස ප්‍රාස්වාසයේ වෙත යොමු වෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිය පවත්වාගෙන යාමේදී මුලින් වෙනත් අරමුණු කරා සිත දිව ගියද වහාම මූලික කර්මස්ථානයේට සතිය පිහිටුවීමට හැකිවිය. හුස්ම රැල්ල නොදෙනී කය ගැන වැටහීම නොඇති ගියද ටික වේලාවකින් හුස්ම රැල්ල නාසිකාවාග වදින අයුරුත් කය ගැන වැටහීමක් ඇතිවිය. ඉදිරියට කර්මස්ථානයේ වැඩිම සඳහා අවශ්‍ය උපදෙස් දේශනා කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. කාගේද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද ප්‍රශ්නේ? පොඩ්ඩක් මෑණි වෙන්නකෝ. හරි. දැන් මෑණියන්ට මේ தත්ත්වය කොච්චර විතර කල් තියෙනවද? හැම පර්යන්කෙම ඕක අත්දකින්නවද? ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවට ටිකක් අලුත් වගේයි. නමුත් මෙම මධ්‍යස්ථානට මම එකපාරයි ආව ජනවාරි මාසේ ඊට පස්සේ ඉඳලා දිගටම ආනාපාන සති භාවනාව තමයි කරන්නේ. දැන් ගෙදරදිත් පැයක් විතර වගේ දවසකට ආනාපාන සති භාවනාව කරනවා. එතකොට එතකොට යන්න පුළුවන් කියන්නේ උපරිම මට්ටම හැටියට Tamanට තේරෙන්නේ මොකද්ද? හුස්ම රැල්ල සිහින් වේගනම ගිහිල්ලා සමහර අවස්ථාවල ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිකන් ඇඟ රත් වෙනවා වගේ දැනෙනවා. මේ කකුල් වල සමහර විට අර මස් පිටු ටිකක් චංචල වෙනවා වගේ දැනෙනවා. අර සිහින් වීගෙන ගියාට පස්සේ ඊට පස්සේ කරන්න මොනවද කියලා තමයි නෑ එහෙම <clears throat> මුකුත්ම කියන්නේ අමුතුවෙන් කළ යුතු දෙයක් නැහැ ඒ සිහින් උනත් ඒ මේ කියන්නේ දැන් يعني කලින් තරම් එතකොට හොඳට දැනෙන්නේ නැහනේ නේද? එතකොටත් හිත නින්දට වැටෙන්නේ නැතුව පවත්වන්න පුළුවන්ද? පුළුවන් ස්වාමීන් වහන්සේ. ආ එහෙමනම් මුකුත්ම වෙන වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ අවධානය නාසිකාග්‍රේ ප්‍රදේශයේම තියාගෙන ඉන්න. කියන්නේ දැන් ඇත්තටම අරමුණ සියුම් වෙනකොට අපි වෙන අරමුණක් හඳුන්ලා දුන්නොත් මේ මේ භවනාව සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ මේ ඒක නෙමෙයි මේ වෙන්න අවශ්‍ය. දැන් මේ අපි මේ අරමුණ සියුම් වීම හරහා අපේ හිතත් සියුම් වෙන්න ඕනේ. අපේ හිතත් ඇත්තටම සියුම් වෙනවා. අපේ සතියත් සියුම් වෙනවා. නමුත් සමහර ඒ පමණටම සතිය සියුම් වෙලා නැත්තම්, තියුණු වෙලා නැත්තම් අපිට අර අරමුණ වැටහෙන්නේ නැහැ. එහෙනම් පොඩ්ඩක් ඔතන නතර වෙලා ඉන්න ගානට නැවතත් හොඳට සතිය වර්ධනය වුණාම තමන් මේ අවධානයෙන් හිටීම හරහා නැවත වෙන සිතුවිලි වලට යන්න දෙන්නෙත් නැහැ. ඊළඟට වෙන අරමුණකට හිත දාන්නෙත් නැහැ. ඉන්න නිදාගන්නෙත් නැහැ. හැබැයි මෙතනම අවධානය තියන් ඉන්නවා. එතකොට ඔන්න නැවතත් සතිය පොඩ්ඩක් තව තියුණු වෙනවා. අන්නේ තියුණු වුණාට පස්සේ ආයේ අර සියුම් වෙච්ච හුස්ම රැල්ල අහු වෙන්න පුළුවන්. දැන් මීට කලින් ආනාපාන ස්වාමීන් වහන්සේ දැන් සිහින් දිලා ගියාට ඊට පස්සේ මම හිතනවා නැවත හුස්ම රැල්ල එනව නේද මට කියලා නැවස නාසිකාවක්. නෑ එහෙම මුකුත් හිතන්න එපා. එහෙම මොකක්වත් කියන්නේ තමන් සිතුවිලි දැන් අවදි කරන්න යන්න එපා. දැන් දැන් ආනාපාන සතිය හරහා අපේ සිතුවිලි දැන් හුඟක් සංසිඳුණානේ. දැන් තමන්ගේ හොඳට ආස්වාස ප්‍රසආස ක්‍රියාවලියේ හිත පවත්වනකොට අපේ හිත පිට යන්නෙත් නැතුව හිත මොනාහරි හිත හිතා හිටියානම් වෙනත් දේවල් අපේ හිත දොඩමලු වෙලා හිටියානම් ඒක දැන් අඩු වෙන්න ඕනේ. එහෙම වෙලා තියෙනවද? එහෙම වෙලා තියෙනවා. හරි. ඒ වෙලාවේදී නැවතත් උවමනාවෙන් කිසිම දෙයක් හිතන්න යන්න එපා. මොකක්වත් හිතන්න යන්න එපා. නිකන් සංසිඳීමෙන් ඉන්න. මෙයා ආයි මතු වුණොත් බලන්න පුළුවන්. ඉතින් ආයි මුකුත්ම කරන්න නැතුව සංසිඳීමෙන් යුක්තව මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත පවත්වගෙන ඉන්න. එතන තමයි හපංකම තියෙන්නේ. දැන් ඔතන ඉන්නකොට නිින්ද යන්නත් පුළුවන්. දැන් ඔතන ටික සියුම් වැඩි හින්දා ආයෙ සිතුවිලි හුඟාක් එන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ මේ පොඩි තියෙන අභියෝග ටිකක්. හැබැයි ඔතනත් පැවැත්වීමෙන්මයි ඔක ජය ගන්න තියෙන්නේ. ආයෙ හිමීට මතුවේයි. ආයෙ සියුම්ම මතුවේයි. ඒ සියුම්ම මතුනහම තව ටිකක් ඕකත් එක්කම යමු. ඒ ඒ දැන් මේ සියුම් අවස්ථාවේදී Tamanට තේරෙනවද මේ කියන්නේ සියුම් අවස්ථාවේදී යම් අවස්ථාවක් අපිට Tamanට වැටහුණා කියලා. එතකොට තේරෙනවද දැන් මේ යන්නේ ආස්වාසයේ දැන් මේ යන්නේ ප්‍රාස්වාසයේ කියලා තේරෙනවද? දැනෙනවා. දැනෙනවද? දැනෙනවා. ඒ කියන්නේ තේරුම් ගන්න පුළුවන්. දැන් මේ සියුම් වුණාට ඒ තාමත් මේ යන්නේ ඔන්න දැන්නම් යන්නේ ආස්වාසය. ඔන්න දැන්නම් යන්නේ ප්‍රාස්වාසය කියලා වෙන් කළ හඳුර ගන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ හැම ආස්වාසය ප්‍රාස්වාසයක්ම මෙනෙහි වෙනවා මට එහෙම. ඔව් ඒ කියන්නේ කරනවා. ඔව්. මෙනෙහි කරනවා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කියලා මෙනෙහි කරනවා. ආ දැනෙනවා. එහෙම නෑ දැනෙනවා. හරි. එහෙයි. හරි. දැන් දැන් ඔය සියුම් භාවයේ එනකොට ඒ සියුම් වෙන්න ඉඩ දෙන්න. මොකක්වත් කලබල කරන්න යන්න එපා. තව හොඳට තැම්පත් වෙන්න. අර පුචි බබෙක් නිදා ගන්න හදද්දී අපි දැඟලුවොත් එහෙම නිින්ද කැඩෙනවානේ. ඒ වගේ දැන් මෙයාට තැම්පත් වෙන්න ඉඩ දෙන්න. තව හොඳට සංසිඳෙන්න උදව් කරන්න. එහෙමයි. හොඳයි. හතරවෙනි ප්‍රශ්නේ හොඳයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම දැන් මෙතන කියා මෙනෙහි කරමින් සිටින විට මම හොඳින් හොඳ සිහියෙන් සිටින බව නොමරුණ බව සිහි මුලා නොවුන බව දැනගතිමි ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමින් හුස්ම රැල්ලට සිත යොමු කළෙමි හුස්ම රැල්ලට සිත යොමු කළ විට දිග බව කෙටි බව වටහා ගතිමි ඒ අතරම මුල් අරමුණෙන් බැහැරව වෙනත් අරමුණු වලටද ගියේය. සිත වෙන අරමුණකට ගිය බව දැනගැතෙමි. නැවත මුල් අරමුණට සිත යොමුකොට භාවනාව වැඩිවෙමි. මෙසේ විනාඩි 45ක් පමණ භාවනා වඩන විට ආස්වාස ප්‍රාස්වාසයේ තුනී වී ගියේය. ඊට පසු ආස්වාස ප්‍රාස්වාසයේ නොදෙනී ගියේය. එම අවස්ථාවේ නැවත සිතවිලි ආවේය. ඊතා සියුම් ලෙස ආස්වාස ප්‍රස්වාසයේ පසුව දැනුනේය. ටික වේලාවකට පසුව එයද නොදෙනී කය නොතේරී ගියේය. එවිට සිත තිබෙන බව වැටහුණි. පපුවේ හද ගැස්ම දැනුනි. එය ටික වේලාවක් පැවති නැති වී ගියේය. පිටින් පිට අරමුණු වෙතට අරමුණු සිතට ආභව වැටහුණි. මෙසේ පැයකට අධික කාලයක් ගත කෙලෙමි. මගේ භාවනාවේ අඩුපාඩු තෝරා දෙනමින් ඉල්ලා සිටින. ඔව් මේ தත්ත්වය කොච්චර කල් අත්දකින්නවද කියලා කියන්න පුළුවන්ද? පොඩ්ඩක් කියන්න. මෙතන සන්න. හොඳයි. දැන් මේක හැම පරයන්කක් ගානෙම ගියාම මෙතෙන්ට එනවද? හැම පරයන්කේටම එන්නේ නෑ ස්වාමීන් වහන්සේ. ඔව්. විටින් විට මේක වෙනස් වෙවි එනවා. ඔව්. අද මේ අත්දැකීම මට අද ලැබුණා. අදමද ඒ කියන්නේ මීට කලින් ඇවිල්ලාම නැද්ද? කලින් ඇවිල්ලා තියෙනවා ඒ නිතර වෙනස් වෙනවා. නිතර වෙනස් වෙනවා. ඔව් අර හද ගැස්ම වගේ එකනම් මේ මට දැන් අරමුණු නොදැනි ගියට පස්සේ ආස්වාසි පාස්වාසි තුනී ගියට පස්සේ හද ගැස්ම මේ දැන් පුළුවන් නම් හද ගැස්ම දැනෙනවා. ඒ කියන්නේ ඒක નિરાයාසයෙන් මෙත හිත එතෙන්ට යනවද නැත්නම් එතෙන්ට තමන්ම අර තැන් තමන්ට වෙන අරමුණ නැති හින්දා එතෙන්ට යොමු කරනවද නෑ නිකම්ම යනවා නිකම්ම යනවා හරි ඒකෙන් නිකම් බලාගෙන ඉන්න පුළුවන්ද නැත්නම් ඒකෙන් කරදරයක් වගේ වැටෙනවද ඒක බොහොම සුළු වෙලාවයි පවතින්නේ ආ ඒකත් ඒතර නැතිලා යනවා ඊට පස්සේ මොකක්ද අරමුණ වෙන්නේ ඊට පස්සේ මොකක්වත් නැහැ වගේ හොඳයි ඔහොම කොච්චර වෙලා දැන් පැයක් ඉන්න පුළුවන්ද? හොඳ පැයකට වැඩි ඉන්න පුළුවන්. හොඳයි. එහෙමනම් දැන් පැය භාගයක් විතර ওই தත්ත්වේ පවත්තලා දැන් මීට කලින් කය පුරා හිත යොදලා එහෙම කයේ නිරීක්ෂණ කරලා තිනවද? එහෙම සමහරක් වෙලාවට වැටිලා තියෙන අර කයේ නලියන ගති ගති ඒ ළඟට ඒ කියන්නේ අපි තුම් දැන් මේ වැදිලා තියෙනවනේ දැන් අපි කය මෙහෙම තියන් ඉන්නකොට මේ ස්පර්ශ වෙන ස්ථාන තියෙනවනේ ඒවට අවධානය යොමු කරලා බලලා තියෙනවද? කරලා තියෙනවා. ඒ කියන්නේ කොච්චර කල් කරලා තියෙනවද? ටික කාලයක් කරලා තියෙනවා. <laughs> කියන්නේ දවසක්? නෑ. අවුරුදු 5ක්? නෑ. අවුරුද්දක්. අවුරුද්දක් විතර. හොඳයි. එතකොට දැන් එහෙම එහෙමත් ටිකක් බලන්න. දැන් Tamanට මේක නොදැනී ගියාට පස්සේ කියන්නේ දැන් ආස්වාද ප්‍රසආසයේ අරමුණේ දැන් හිත නැහැ. දැන් මේ નિરાයාසයෙන් ගියා හෘද ස්පන්දනයේට ඒකත් දුර වෙලා ගියා. හැබැයි Tamanට තේරෙනවා නම් කයේ ස්පර්ශ ස්ථාන එතෙන්ට පොඩක් යොමු කරන්න. දැන් එතන යොමු කළා අපි තුමු ඒවත් බලබල හිටියා. ඒවත් ඒ කියන්නේ ඇත්තටම මෙතන අපි එක පාටම මේ අරමුණු නැති ස්වභාවයකට යනවට වඩා පොඩ්ඩක් මේවා හොඳට නිරීක්ෂණය කිරීම හරහාම හිත විසින්ම ලස්සන්ට එතෙන්ට යන එක තමයි මේ සෞඛ්‍ය සම්පන්න. ඒ නිසා තව ටිකක් මේ ඒ කියන්නේ ස්පර්ශ ස්ථානවලට ස්පර්ශ ස්ථානවලට හිත යොමු කරන්න පුළුවන් නම් ඒ කියන්නේ දානට දැනෙනවා නම් යම් ස්පර්ශ ස්ථානයක් එතෙන්ට දාන්න. එතෙන්ට දාලා හොඳට නිරීක්ෂණය කරන්න. එතන අපිටම තද ගතියක් තේරෙන්න පුළුවන්. නැත්නම් උණුසුම් ගතියක් තේරෙන්න පුළුවන්. සිසිල් ගතියක් වැටහෙන්න පුළුවන්. මොකක් හරි කමක් නැහැ. ඒ Tamanට දන්නවනේ අහලා තියෙනවනේ ධාතු ලක්ෂණ කියලා. ඒ ඒ කැමැති එකට වැටහෙන තීව්‍රව වැටහෙන එක තැනකට දාන්න. දාලා හොඳට මධ්‍යස්තව ටිකක් කියන්නේ අරමුණෙන් නිකන් දුරස්ත වෙලා වගේ නිකන් බොහොම සහැල්ලුවෙන් නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ නිරීක්ෂණය කරද්දි නිකන් ඕනනම් මේ කියන්නේ පොඩි නිකන් සෙවිලි ගතියක් තියාගන්න මේකට මොකද වෙන්නේ කියලා නිකන් මොකද වෙන්නේ කියලා බලන්න තමයි නිරීක්ෂණය කරගෙන ඉන්නේ. ඔහොම කරනකොට Tamanට යමක් වැටහෙනවා නම් ඒක හොඳයි. ඊළඟට අපි එතන මෙච්චර මේ හිත ගාන්ට අරමුණත් එක්ක එකඟ වුණේ නැහැ. මේ වෙන තැනක් දැන් Tamanට අහු වෙනවා. අන්න එතෙන්ට දාන්න හිමන. මෙතන හරි ගියේ නැත්නම් ඒ වෙන තැනකට දාන්න. එතන හොඳට බලාගෙන ඉන්න. අපි දැන් ඔහොම කය පුරා පොඩ්ඩක් දැන් හිත යොදවන්න Tamanට හැකියාව ආවට පස්සේ අපි තුමු යම් අවස්ථාවක හොඳට හිත අරමුණට මොහොනට මොහොනලා ඉන්න පුළුවන් තත්යක් ආවා. එතකොට එතන හොඳට නතර වෙලා හොඳට නිරීක්ෂණය කරන්න. ආවේ නැත්තම් පොඩ්ඩක් වෙන තැනකට යොමු කරාට කමක් නැහැ. ඔහොම ටිකක් කරලා ඊළඟට ආයි පොඩ්ඩක් කියන්න. සක්මන් භාවනාව. ඔව්. මම ඇවිදින බව දැනගෙන සක්මන් කළෙමි. මම හිටගෙන නොවේ, ඉඳගෙන නොවේ, නිදියගෙන නොවන බව වටහා ගතිමි. සක්මන් කරන අතර සිත පිට ගිය බව දැනගතිමි. සමහර වෙලාවට සීත බව, ගොරෝසු බව පායට දැනුනේය. මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. ඔව් මේ යන අතරේ හිත පිට යන්නේ නැද්ද? යනවා. එතකොට කියන්නේ බහුලව හිත පිට යනවද නැත්නම් අරමුණේ සෑහෙන වෙලාවක් ඉන්නවද? අරමුණෙත් ඉන්නවා ටිකක් හිත යනවා. ඒත් යනවා. එහෙමනම් තව ටිකක් මේක කරන්න. ඒ කියන්නේ හිත පිට ගියාම දැන් තමන්ම බලෙන් ගේනවද එහෙම නැත්නම් හිත විසින්ම එනවද? එහෙම දැනෙන්නේ කොහොමද? නිකම්ම එනවා. එනවද? හොඳයි. එහෙමනම් තව ටිකක් කොහොම යන්න? දැනට ඒ මෙනෙහි කරනවද? මෙනෙහි කිරීමක් එක්කද යන්නේ? යන බව දැනගන්න. දැනගන්න විතරයි. හොඳයි. ඒ කියන්නේ ඔසවනවා, තබනවා කියලා මුකුත් හිතන්නේ නැහනේ. හිතන්නේ මුකුත් නැහැ. මේකත් එක්ක යන්න පුළුවන්. හොඳයි. එහෙනම් ওই විදිහටම යන්න. ආයි මුකුත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඒ Tamanට යටිපතුල් වල දැනෙන දේත් එක්ක හොඳට ඉන්න. ඒවත් එක්ක හොඳට සමීප වෙලා ඒකම නිකන් නිමග්න වෙලා වගේ. අපි කියන්නේ ඒක බැහැගෙන ඒක බලන්න. එතකොට ආයි තව ටිකක් තව සිතුවිලි අඩු වෙලා තව වැඩේ හොඳට කෙරේ. හොඳයි. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවට වාඩි වුණ විට වැඩි වෙලා නොගොස් සිත එක්තැන් වේ. හිස් අවකාශය වැනි දෙයක් දැකීමට පුළුවන්. නැවත හිත වෙනතකට ගියොත් නැවත ආනාපාන සතියට සිත යොමු කරමි. මේ සෑම විටම ඊටාම පැහැදිලි අවකාශය වැනි තැනක සිත නතර වේ. සමහර විට රවුම් වලාකුළු වැනි කවාකාර දේ දකිමින් සිත තැම්පත් වේ. මුළු භාවනා කාලයට කාලයම මේ විදිහට ගත කෙරේ. මාගේ භාවනාව වඩවා ගැනීමට ගෞරවයෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. කාගෙද කියලා එකක් දැනගන්න වෙනවා. පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව්. ඔව්. දැන් හැමදාම මේ හොඳයි. මේ මට්ටමද හැමදාම එන්නේ. ඒ කියන්නේ වාඩි වුණාම අපි තුමු දැන් කොච්චර කල් විතර මේ தත්ත්වය අත්දකින්නවද? අවුරුද්දක් විතර. හොඳයි. එතකොට ඒ කියන්නේ ආනාපාන සතියයි කරන්නේ. එහෙමයි. එතකොට මුලදී ආස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවද නැත්නම් ඔහේ බලන් ඉන්නවද? ටික වෙලාවක් මෙහෙ කරනකොටම ඉක්මනින්ම සිත ඒ තත්ත්වයට වෙනවා. හොඳයි. එතකොට ඒ කියන්නේ මෙනෙහි කිරීම ඊළඟට අතහැරෙනවා අවධානය නාසිකාග්‍රේ ප්‍රදේශයේ තියෙනවා. එතකොට Tamanට දැන් යන්නේ ආස්වාසයක්, දැන් යන්නේ ප්‍රාස්වාසයක් කියන වැටහීමක් තියෙනවද? බොහොම මද වශයෙන් තියෙනවා හිත වෙනස් වුණ වෙලාවට. හිත වෙනස් වුණ වෙලාවට. එහෙම නැත්නම් අර අවකාශය වගේ එහෙමම හිත තියෙනවා. හොඳයි. මීට කලින් මීට කලින් හොඳට හුස්ම සංසිඳිත අවස්ථා ඊළඟට ඔය කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔන්න Tamanට දැනුණා ඔන්න <clears throat> මම මේ අහන්නේ මුල් යුගයේ මුල් යුගයේ Tamanට හොඳට තේරුණාද මේ යනං ආස්වාසය මේ නම් යන්නේ ප්‍රස්වාසය. ඊට මේ ආස්වාසය හොඳට දිගයි. මේක කලින්කට වඩා කොටයි. කොහොම කියලා ඒ ඔක්කොම තේරුණාද? ඒක පසු කළා. ගෙදෙත් කොච්චර විතර හැමදාම භවනා කරනවද? කරනවා. හොඳයි. එතකොට සක්මනකට ගිහිල්ලාද දැන් මේකට එන්නේ? හොඳයි. ඇවිල්ලා වාඩුනාම ගමන් මේ தත්ත්වය අත්දකින්නවා. හොඳයි. එතකොට සක්මනේදී කොහොමද? සක්මනත් හොඳින් කරලා සයින්හස් මම ධාතු වශයෙන් බලනවා. ඔව්. ඒ කියන්නේ මොකක්වත් මෙනෙහි කරන්නේ නැතුව යටිපතුල්ල දැනෙන දේත් එක්ක හිත තියෙනවද? එහෙමයි. හොඳයි. එතකොට ඒ ඒ ඒ දැනෙනකොට ම්ම් කියන්නේ තමන් ඌමනාවෙන්ම මේ අරමුණට දාන්න ඕනද නැත්නම් හිත විසින්ම ගාන්ට මේ තද ගති, බුරුල් ගති, සිසිල් ගති, උණුසුම් ගති ඒවත් එක්ක හිත තියෙනවද? තද ගතිය, බුරුල් ගතිය ඒවත් එක්ක හිත තියෙනවා. මම ඉතින් සමහරවිට මෙනෙහි කරනවා මේ මේක වායෝ තේජෝ ධාතු වලින් කකුල තද වෙනකොට මේ පටවි ධාතුව තමයි දැනෙන්නේ කියලා හැම මෙනෙහි කරනවා. ඒ ඒ මොකක්වත්ම කරන්න එපා. ඒ මොකක්වත්ම කරන්න එපා. නිකං ඒකත් එක්ක ඉන්න. පුළුවන් තරම් හිත නිදහස් කරන්න. හිත හොඳට නිදහස් කරන්න. දැන් මේ يعني ඔය මට්ටම සක්මනේදී දැන් සහ අවුරුද්දක් විතර අත්දකින්නවද? අවුරුදු මම හිතන්නේ පහකට හයකට විතර උඩ මේ ලොකු ධම්මජීව හසන් හාසේ වැඩසටහනින් තමයි මම භාවනාව පටන් ගත්තේ. හොඳයි. එහෙනම් يعني මොකක්වත්ම හිතෙන් දැන් يعني බලෙන් හිතවන්න යන්න එපා. බලෙන් හිතවන්න යන්න එපා. බොහොම ඒ දැනෙන දේත් එක්ක හොඳට හිතට හිතට විවේකයක් දෙන දැන්. කිසිම හිත බල කළා, තද කළා මේ මේ එහෙම මොකක්වත් කරන්න එපා. බොහොම විවේකීව දැන් හිතටම යන්න දෙන්න. සක්මන නිකන් ඉබේ කෙරෙන්න දෙන්න. નિરાයාසයෙන් කරනවා කියලා කියන්නේ. එයාට අපි නිකන් කරන්නේ ඔහේ නිකන් කය එහාට මෙහාට චලනය කරනවා. හිත යා විසින්ම මේ දැනෙන දේත් එක්ක නිකන් ඔටෝ ඉන්නවා කියන්නේ. අර මොකද්ද? નિરાයාසයෙන් ඉන්නවා. નિરાයාසයෙන් ඉන්නවා. ඉතින් එහෙම පුළුවන් තරම් දැන් විවේක වෙන්න දෙන්න. ඊළඟට පරයන්කෙදී දැන් ඔය මට්ටමේදී දැන් අපිටම ඉස්සරහා දැන් S2 වහගෙන හිටියට දැන් ඔය මේ ආලෝක ස්වභාවයක් හරේ නිකන් ඔහොම බුබුලු දානවා වගේද දැනෙන්නේ නැත්නම් රැලි රැලි යනවද මොකද දැනෙන්නේ රැලි රැලි යනවා හොඳයි ම්ම් ඒ ඒ රැලි රැලි යන එකේ පැයක් විතර ඉන්න පුළුවන්. එහෙමද වෙන්නේ? එහෙමයි. හොඳ වෙලාවක් දිගට ඉන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ඒ කියන්නේ දැන් ওই කාලේ ওই தත්ත්වය හුඟක් අත්දකින්නවා නම් දැන් Tamanට උවමනා ඕන වෙලාවක මේකෙන් එළියට එන්න පුළුවන්ද? එන්න පුළුවන්. හොඳයි. එහෙනම් මේක වැඩි ඉන්න යන්න එපා. අපි තුමු පැය කාලක් ඉන්නවා. දැන් වාඩි වුණ ගමන් යනවනේ. ගිහලා පැය කාලක් ඉන්නවා. ඉඳලා දැන් තනිකර නිකන් අපි එකෙන් එළියට ආවා වගේ එළියට ආව ස්වභාවයෙන් හොඳට يعني ඇස් අරින්න යන්න එපා. හොඳට එළියට ආවා. බලන්න දැන් Tamanට දැනෙන්නේ මොකද්ද? දැන් අර අපි තියා යම්කිසි සමාධියක දැන් සමාධියෙන් එළියට ආවා. එළියට ආවිලා බලන්න දැන් මොකද්ද දැනෙන්නේ? දැන් මොකක් හරි දෙයක් දැනෙනවානේ අපිට. අපි තුමු මේ අරක හරහා ආපු යම්කිසි යම් සැහැල්ලු බවක් දැනෙන්න පුළුවන්. නැත්නම් වේදනාවක් මොන හරි නිකන් සියුම් වේදනාවක් දැනෙන්න පුළුවන්. නැත්නම් මොනා හරි ඒකේ ගැන යමක් හිතෙන්න පුළුවන්. ඒ වගේ මොනා හරි දෙයක් අහුවෙන්න පුළුවන්. අන්න ඒ දේ පොඩ්ඩක් බලන්න මේක පවතිනවද? අපි දැන් මේකෙන් ආවා යම්සේ නිකන් ප්‍රීති සහගත බවක්. දැන් මේ එළියට ඇවිල්ලා බලන්නේ. අර කැතුලින් දැද්දි මුකුත් කරන්නේ ඔන්න එළියට ආවා. එළියට ආවහම ඔන්න දැන් දැනෙනවා නිකන් කය නිකන් කිලි පොලා යන ගතියක්. නැත්නම් කය මුළු කයම නිකන් තෙමෙනවා වගේ ගතියක්. මොනවා හරි ඔහොම දෙයක් දැනෙනවා. ඒක ඒක ගැන නිකන් වේදනාව ශීර්ෂයෙන් දැන් ඕක යන්නේ වේදනානුපස්සනාවකට දාන්න තියෙන්නේ. දැන් මේකෙන් එළියට ආවා. එළියට ඇවිල්ලා බලනවා දැන් මේ මේකත් මේ වේදනාවක්. මේකත් මේ වේදනාවේ එක්තරා ස්වરૂපයක්. ඒ ස්වરૂපයට දැන් මොකද වෙන්නේ? ඒ ස්වરૂපේ කොහෙද දැනෙන්නේ? කයේ යම්සි තැනක් මේ හොඳට දැනෙනවා නම් අන්නේ තැනට අරමුණු කරන්න. මුළු කයම දාන්න නැතුව මුහුණට ගොඩක් දාඩිය රස්නේ වගේ දැනිලා ආපහු සීතල වෙන ගතියක් දැනෙනවා. ඔව්. කමන්නේ. ඒත් කමක් නැහැ. ඒ එතනේ අරමුණට දානවා. බලන්න ඒක ෂය වෙලා යන හැටි බලන්න. ඒක දුර වෙලා යන හැටි බලන්න. ඊට ආයි තව තැනක දැනනවා නම් ඒකට දානවා. ඒක දුර වෙලා යන හැටි බලන්න. හැබැයි දුර වෙලා ගියාට පස්සේ මොකක්වත් අරමුණක් නැත්තම් අර අරකට යන්නත් එපා. මේක දෙන්නත් වෙන අරමුණක් දෙන්නත් එපා. ඒක මොකොටවත් හිත යොදවන්න එපා. ඒ කිව්වේ මොකද්ද? උපේක්ෂාවේ සහගතව. උපේක්ෂා සහගතව. ඒ කියන්නේ දැන් අරකින් එළියට ආවහම දැන් අපිට දැනුණනේ යමක්. ඒ දැනීමට දැනීම අරමුණු කරගෙන හිටියා. ඉඳලා ඒක දැන් ඔන්න ඒකත් ක්‍රමානුකූලව ෂේ වෙලා ගියා. ගියාට පස්සේ ආයේ අර මේ තමන් කලින් හිටියේ සමාධියට දාන්නත් එපා හිත. මේ අරමුණ ආයි ගන්නත් එපා. දැන් වෙන අරමුණක් අලුතෙන් දෙන්නත් එපා. දැන් මුකුත් අරමුණක් නැති ස්වභාවයේ මීට කලින් ඉඳලා තියෙනවද? කළා තියෙනවද නැද්ද? වෙලා නැහැ. හොඳයි. කමන්නේ. බොහොම සැහැල්ලුවෙන් දැන් මේක කරන්න ඕනේ. මෙතෙන්දිත්. බොහොම සැහැල්ලුවෙන් වෙන්න ඉඩ හැරලා නිකන් බලන් හිටියා. දැන් අර තමන් ඒ සමාධියට ගියා. ඒකෙන් එළියට ආවා. එළියට ඇවිල්ලා බැලුවා. දැන් මොකද දැනෙන්නේ? ඒ දැනෙන දේ දිහා ඔන්න අවධානයෙන් හිටියා. අවධානයෙන් හිටියාම ඔන්න ඒකත් ඔන්න ඒකත් නිකන් දුරු වෙලා මැකිලා ගියා. මැකිලා ගියාට පස්සේ දැන් වෙන අරමුණක් ඇත්තෙත් නැහැ. අර සමාධියක් ඇත්තෙත් නැහැ. නිකන් හිස්ව ඉන්න. එහෙම පොඩ්ඩක් ඉඳලා ඕක පොඩ්ඩක් මේ පරීක්ෂා කරලා බලලා ආයි කියන්නකෝ. හොඳයි හොඳයි දරුවන් සමි. ගරුතර ස්වාමින් වහන්සේ වෙත යොමු කරමි. මා විනාඩි 5ක් පමණ පරයන්කේ භාවනා කරන විට මට නිින්ද යයි. බණ අසන විටත් එසේය. මා දියවැඩියාව කොලෙස්ටරෝල් ප්‍රෙෂර් වැනි අසනීපද ඇත. ඔබ වහන්සේ මේ පහදා දෙනු මැනවි. බෙහෙත් අරගෙනද ඇවිල්ලා තියෙන්නේ? බෙහෙත් ගෙනාවද කියලා පොඩ්ඩක් කියන්න බලන්න. ගෙනාවද? ම්ම් දැන් පුටුවකට හේත් වෙලාද භවනා කරන්නේ? නැහැ. ඔහොමමද භවනා කරන්නේ? මේ මේ භවනා වැඩසටහනට ආව පළවෙනි වතාවද? පළවෙනි වතාව. පළවෙනි වතාව. හොඳයි. සක්මන් භාවනාවක් කරනවද? කරනවා. කරනවා. වැඩිපුර සක් මේ සක් දැන් සක්මන් භාවනාව කරද්දී වෙහෙසක් දැනෙනවද? ටිකක් ටිකක් දැනෙනවා. දැනෙනවා. ඒ කියන්නේ දැන් වම් කකුල තියෙනකොට වම කියලා මෙනෙහි කරනවද? කරනවා. හොඳයි. නිකන් වැඩිපුර ටිකක් සක්මන් භාවනාව කරමු. වැඩිය ඉඳගෙන ඉන්න යන්න එපා. සක්මන් භාවනාව කරද්දි තමන් අල්ලගන්න කියන්නේ වැඩි වෙහෙසක් දැනෙන්නේ නැතුව නිකන් සාමාන්‍ය වේගකින් යන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ලොකු මහා වේගකින් යන්නත් එපා. හුඟක් හයියෙන් යන්නත් එපා. හුඟා කිමින් යන්නත් එපා. නිකන් අපි දැන් දැන් gedara වෙහි සක්මන් කරද්දි වෙහසක් දැනෙන්නේ නැහනේ නේද? දැනෙනවද එහෙම? හොඳයි. අන්න ඒ මේ වේගෙ තියෙන්නේ. ගෙදෙද්දි නිකන් ඔහේ තමන් එහාට මෙහාට යද්දි වෙහසක් දැනෙන්නේ හැබැයි අපි තුමු පැයක් දෙකක් වුණත් එහෙම යන්න පුළුවන්. අන්නේ වේගෙ දැන් පවත්වන්න. බලන්න නිකන් කයට ඔහේ නිකන් යන්න දීලා තමන් ඉස්සෙල්ලම සක්මනට යනවා. ගිහිල්ලා භාවනාවක් ගැන හිතන්නේ නැහැ. ගිහිල්ලා පොඩ්ඩක් නිකන් එහාට මෙහාට පොඩ්ඩක් නිකන් සක්මනත් එක්ක යාලු කරගන්න. ලොකු සානස කියන්නේ යාලු කරගන්නවා. කියලා මේක නිකන් මේකත් එක්ක පුරුදු වෙන්න මේ මේ ප්‍රදේශය හඳුනා ගන්න පොඩක් එහාට මෙහාට යන්න. ගිහිල්ලා ඊළඟට බලන්න දැන් තමන්ගේ වම් කකුල වදිනකොට ඔන්න වම කියලා නිකන් බොහොම සැහැල්ලුවෙන් ඒ ඒ වැදිච්ච කකුල ඔන්න ස්ථිර කරන්න. හොඳද? ඊළඟට දකුණු කකුල වදිනකොට ආයි ඔන්න දකුණ කියලා ස්ථිර කරනවා. ආයි වම් කකුල වදිනකොට වම කියලා ස්ථිර කරනවා. ආයි දකුණු කකුල වදිනකොට දකුණ කියලා ස්ථිර කරනවා. කරන්න පුළුවන්ද ඔහම? එහෙම කරන්න සක්මන් භාවනාව වැඩිපුර වෙලාවක් සක්මනේ ඉන්න. දැන් ඔහොම සක්මන يعني මේ විදිහට නෙමෙයිද කලේ? එහෙම නෙමෙයිද කලේ? කමන්නේ. එහෙනම් දැන් මේ විදිහට කරන්න සැහැල්ලුවෙන් කරන්න හිත පිට ගියා පිට ගිය බව දැනගත්තට පස්සේ ආයේ මෙතෙන්ට එන්න. දැන් අපිටම ගෙදර මතක් වුණා. ඔන්න ගෙදර දැන් හිත ගෙදරදි තියෙන්නේ. පස්සේ මතක් වෙන්නේ ආ දැන් මේ මෙහෙ ඉන්න ඕනේ කියලා. ඒ ආවට පස්සේ ආයෙත් මේ අරමුණේ තියාගෙන යන්න. මේ මේ පස්සේ අපේ ඉඳගෙන කරන භාවනාව ගැන බලමු. ඔය විදිහට ඉඳද්දී يعني ඇඟ ඇඟ හුඟා පාත් වෙලා නිින්ද යනවද නැත්නම් ඔය විදිහේ ඉරියව්වෙන්ම නිින්ද යනවද? ඉරියව්වෙන්ම නිින්ද යනවා. ඔහොම නිින්ද යනවා. කමන්නේ ටික දවසක් යනකොට හැරිලා යයි. හොඳයි හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිවන් සම්පත් අවබෝධ වේවා. මාගේ ප්‍රශ්නේ නම් ස්වාමින් වහන්සේ පටල් වූ විට මොහොතින් මොහොත දැනෙන සංවේදනා නිරීක්ෂණය කරමි. සමහර අවස්ථා අවස්ථාවල සිහි කිරීමට තරම් වේදනා නැත. ශරීරයේ පහසු පහස ශරීරේ පැහැද ශරීරේ පහසු පහසුවක් දැනේ. ඒ අවස්ථාවල අවටින් ඇහෙන දැනෙන ශබ්ද නිරීක්ෂණය කරමි. ඒට කමක් නැද්ද? මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න. ඒ වාගේ අත්විඳීම් නැතිවීමද නිරීක්ෂණය කරමි. තවද මොන කරුණ නිරීක්ෂණය කළ යුතුදයි පහදා දෙන්න. එමෙන්න භාවනා පරයන්තේදී තවම ඉදිරියට කඩා වැටීම සිදුවේ. ඉදිරි විපත් වීමට නම් නොහැක. එහෙනම් පොඩ්ඩ ආයි කියවන්නකො මුල ටික. ස්වාමින් වහන්සේ පත්තල් වූ විට මොහොතින් මොහොත දැනෙන සංවේදනා නිරීක්ෂණය කරමි. සමහර අවස්ථාවල සිහි කිරීමට තරම් වේදනා නැත. ඒ අවස්ථාවේ ශාරීරියේ පහසුවක් දැනේ. සමහර අවස්ථාවල අවටින් දැනෙන ශබ්දද නිරීක්ෂණය කරමි. ඒට කමක් නැද්ද? මා කෙරෙහි හොඳයි හොඳයි. හැබැයි මේ මේකට උත්තර දෙන්න ඉස්සරහ කතා කරන්නම වෙනවා. මේ ඉදිරිපත් වීමට නම් නොහැක. <laughs> <laughs> අර සාමාන්‍ය දොස්තරලා කියන්නේ මේ රෝගියව එක්කගෙන එන්නේ නැතුව මේ වෙන කෙනෙක් ඇවිල්ලා බෙහෙත් ගන්න බෑ කියලා. <laughs> ඒ වගේ තමයි ඉතින්. දැන් මේ ගෙදර ලෙඩායින් දැද්දි වෙන කෙනෙක් ඇවිල්ලා තියෙන බෙහෙත් අරගන්න. <laughs> මේ නිකම් පොදුවේ කියන්නම් මේ කියන්නේ අ අර ශරීරේ කඩා වැටෙනවා කියන එක වළක්ව ගන්න ඕනේ. කඩා වැටෙන්න හේතු කීපයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අපිට අරමුණ ගිලිහුණාම අරමුණක් නැති මට්ටමට හුඟා ගැඹුරට ගිහිල්ලා ගියාම කඩ වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒකයි මේ ප්‍රධානම තැන ඔතන මේ වළක්ව ගන්න තියෙන. එහෙනම් පොඩ්ඩක් කතා කරලා මේ කරන්න පුළුවන් නම් හුඟක්ම හොඳයි. මේ තමන් බලන්න දැන් හිත දැන් වේදනාවන් නිරීක්ෂණය කර කර හිටියා. ඔන්න ඒ වේදනාවත් ගියා. දැන් වෙන අරමුණක් නැහැ. එතකොට දැන් මේ කියන කෙනා අපි තුමු අවුරුදු ගානක් තිස්සේ හොඳට භාවනා කළා. හොඳට අරමුණු නිරීක්ෂණය කළා, ඇතිවීම නැතිවීම දැලුවා. සෑහෙන කාලයක් හොඳට භවනා කළා. දැන් ඔන්න Tamanට අරමුණක් ඇත්තෙත් නැහැ. දැන් වේදනාවන් නිරීක්ෂණය කර කර හිටියා. ඒ දැන් ඒ වේදනාවත් ගිලිහිලා ගියා. දැන් කයේ වෙන වේදනාවක් දැනෙන්නෙත් නැහැ. හිතත් නිශ්ශබ්දයි. එහෙමනම් හිත පවතින නිකන් අරමුණු නැති ස්වභාවයක. හැබැයි ඔය මට්ටමට හුඟාක් අර කියන්නේ ගැඹුරු සමාධියකට ගිහිල්ලා ඔතෙන්ට දැම්මොත් අර වගේ කය කඩන් වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ මේ කියපු යෝගියා එච්චර ඈතට ගිහිල්ලා අතෙන්ට දාන්න එපා. ඊට කලින් Tamanට දැන් මේ කියන මට්ටමේදී සමාහයට දැන් පරීක්ෂා කරලා නොබැලුවා නම් බලන්න කෙලින්ම අරමුණක් නොදී ඉන්න පුළුවන්ද කියලා. කියන්නේ මුලින්ම කියන්නේ අපි දුම් පොඩ්ඩක් දැන් වාඩි වුණා. වාඩි වෙලා ඕනනම් පොඩ්ඩක් දැනට තියෙන වේදනාවක් නිරීක්ෂණය කරන්න. එහෙම නැත්නම් හිත දිහා පොඩ්ඩක් බලන්න. ඒ ඒ වේදනාව කෙලින්ම දුර වෙලා ගියාට පස්සේ එහෙම්ම වෙනත් අරමුණක් නොදී ඉන්න. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් නම් මුල් අවස්ථාවවලදී කරන්නේ එක අරමුණක් ගෙවිලා ගියාට පස්සේ වෙනත් තියෙන අරමුණකට හිත දානවා. ඔන්න ඒක ගෙවිලා ගියාට පස්සේ තව තැනකට හිත දානවා. දැන් මේ අවස්ථාවේදී එහෙම මොකක්වත් දාන්න නැතුව මුල් කාලෙදිම කියන්නේ මුල් භාවනා පටන් ගත්ත මුල් යුගයේම ඔන්න මුල් යුගය කියන්නේ දැන් මේ පරයන්කේ මුල් අපිට විනාඩි 10 කියලා. අන්නේ 10 දිම බලන්න අර බලබලා හිටිය වේදනාව දුර වෙලා ගියාට පස්සේ වෙන අරමුණක් වෙන වේදනාවකට හිත නොදා හැබැයි වෙන වේදනාවල් තියෙන්න පුළුවන්. ඒවා අරමුණු නොකර ඉන්න පුළුවන්ද කියලා බලන්න. හොඳයි. සක්මන මා ඔසවනවා, ගෙනියනවා, හසුරුවනවා, තබනවා යන සක්මනේදී විනාඩි 45කට ආසන්න කාලයකදී හිස තුල ඉහළට ප්‍රසාරණයක් සිදුවන අතර එම අවස්ථාවේදී මා පර්යන්තයට යමි. මේ කෙසේ කළ යුතුදයි පහදා දෙන්න. හොඳයි මම පොදුවේ කියන්නම් අද ආරම්භක දවසේ හින්දා මේ අලුත් අයත් ඉන්නවද? එසේ. ඉන්නවනේ. හොඳයි. එහෙනම් පොදුවේ කියන්නම් පොඩ්ඩක් සක්මන ගැන. අ අපි සක්මනක් කියන්නේ සක්මන් භාවනාවේ යෙදෙනකොට දැන් අපි හිතමු ආරම්භක යෝගියෙක් ඒ තරම් භාවනාව ගැන පළපුරුද්දක් නැහැ. ඉතින් සක්මන් භාවනාවේ යෙදෙන්න අපි ඉස්සෙල්ලා සක්මනට ගිහිල්ලා පොඩ්ඩක් සක්මනේ එහාට මෙහාට භාවනාවක් ගැන හිතන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනවා. ඇවිදලා පොඩ්ඩක් ඔන්න තියෙන වලගඩලි තැන් ඒවා තේරුම් අරගන්නවා. පොඩ්ඩක් යන්න පුළුවන් වේගේ මොකද්ද කියලා Taman තේරුම් ගන්නවා. විනාඩි 5ක් විතර ගත කළාට වරදන්නේ මේ පවත්වන්න පුළුවන් සාමාන්‍ය වේගය මොකද්ද කියලා තේරුම් ගන්න. ඊට පස්සේ තේරුම් ගත්තට පස්සේ හිමීට බලන්න දැන් ඔන්න සක්මනේ සක්මන් කරනවා කියන්නේ ඔන්න වම් කකුල පොළවේ ස්පර්ශ වෙනවා. එතකොට මේ අවධානය තියෙන්නේ ඒ අවධානය පවත්වන්න ඒ වැදීමේ. දැන් වම් කකුල පොළවේ වදිනකොට ඒ වදින තැන අවධානය යොමු කරගෙන එතෙන්ට හිත යොදලා වම කියලා සටහනක් යොදන්න. වම කියලා මෙනෙහි කරන්න. ඊළඟට ඔන්න දකුණු කකුල ස්පර්ශ වෙනවා. ඊළඟ පාදේ ඔන්න ඉස්සරහට ස්පර්ශ වෙනවා. ඒ වදිනකොට වදින මොහොතේදී වැදුනට පස්සේ ඇතරම වැදුනට පස්සේ ඔන්න දකුණ කියලා මෙනෙහි කරන්න. ආයෙත් ඔන්න වම් කකුල වදිනවා වම කියලා මෙනෙහි කරන්න. දකුණු කකුල වදිනවා දකුණ කියලා මෙනෙහි කරන්න. ඉතින් ඔය කටයුත්ත ওই විදිහට කරගෙන යන්න. හැබැයි මේ විදිහට සරලව කිව්වට ඉතින් ඔය කටයුත්ත කරද්දී ඔන්න සෑහෙන්න නැවතත් සිතුවිලි වලට එනවා. එහෙම නැත්නම් අවට සද්ද ඇහෙනවා, ඒවට හිත යනවා. දැන් ඒවට හිත ගියාට සතිය කඩා නැතුව ඒ තමන්ගේ අවධානය බිඳ නැතුව නැවතත් මේ අරමුණටම ගෙනල්ලා දාන්න. අපි අර වෙනත් බාහිර අරමුණු වල ඉන්න යන්න එපා. ඒ වෙනුවට මේ වදින එහෙම නැත්නම් දැනෙන තමන්ගේ කයටම ගෙනල්ලා දාන්න. ගෙනල්ලා දාලා නැවතත් ඒ තමන් ඉන්න තැන ඉඳන් යන්න. අපි තුමු ඔන්න සද්දයකට හිත පිට ගියා. ගිහිල්ලා ඔන්න අපි තුමු විනාඩි 5ක් විතර ඔන්න අතරමං වෙලා හිටියා. හැබැයි නැවතත් ඔන්න සතිය එළඹ සිටියා. එළඹ සිටියට පස්සේ දැන් තියෙන්නේ වම් කකුල නම් පොළවේ වැදිලා තියෙන්නේ අන්න වම කියලා. එතෙන් ඉඳන් නැවතත් පටන් ගන්න. ආය අර වෙච්ච දේ ගැන මොකක්වත් පසුතැවිල්ලක් ඇති කරගන්න එපා. ඒ වෙනුවට දැන් මේ කය යන මට්ටමින් කය යන ඉරියව්වෙන් නැවතත් සක්මන අරගෙන යන්නයි තියෙන්නේ. ඊළඟට හැරෙන තැන පොඩ්ඩක් පරිස්සමේ ඒ කියන්නේ එකපාරටම හැරෙන්න යන්න එපා. ඒ වෙනුවට කොනට ගියාට පස්සේ නතර වෙන්න. නතර වෙලා හිටගෙන ඉන්නවා කියලා ඕනනම් මෙනෙහි කරන්න. ඒ කියන්නේ දැන් තමන් ළඟා වුණා සක්මනේ කොනට ළඟා වෙලා එකපාරට හැරෙන්නේ හිටගත්තා හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරා. ඊළඟට කුඩා කුඩා අඩි කීපයකින් කුඩා පියවර කීපයකින් තමයි අපි හැරෙන්නේ. ඒ කුඩා පියවර කීපේ නැවතත් වම දකුණ කියලා ඔන්න හැරුණා. දැන් මේ පැත්තට බලාගෙනත් එකපාරටම එන්න යන්න එපා. නැවතත් හිටගෙන ඉන්නවා කියලා ඔන්න මෙනෙහි කළා. නැවතත් වම දකුණ කියලා එන්න. ඉතින් ආයේ එතකොට මෙහෙම කරගෙන යනකොට ඔය මේ බාහිරට හිත යනවා කියන එක එහෙම නැත්නම් බාහිර අරමුණු වලට එච්චරම හිත දාන්න නැතුව අපිට මේ උවමනා අරමුණේ වම දකුණ කියන අරමුණේ දැනෙන අරමුණේ හිත පැවැත්වීම තමයි මේ වැදගත් වෙන්නේ. හිත පිට ගියත් ඒකෙන් පසුතැවිලි ඇති කරගන්නත් එපා. හොඳයි. ස්වාමීන් වහන්සේ එතන කියන්නේ හිස තුල ඉහළට ප්‍රසාරණයක් සිදු වෙන අතර. ඔව් ඒක තමයි. මේ බලන්න අවධානය යටිපතුල් වලටම දාන්න. දැනට මේ ඒ කියන්නේ පුරුදු කෙනෙක් නම් මට කියන්න මට හිතෙනවා මේ ආරම්භක යෝගියෙක් කියලා. කාගෙද දන්නේ නැහැ. මෑණියන්ගේද? නෑ මගේ නෙමෙයි. <laughs> මේ අලුත් එක්කෙනෙක්ද හුඟක් කල් භාවනා කරපු කෙනෙක්ටද මේක අත්දැකලා තියෙන්නේ. මට නම් තේරුණේ විදිහට නම් අලුත් කෙනෙක් වගේ. ඒ නිසා මේ අවධානය ඔළුව පැත්තට යොමු කරන්නේ නැතුව දැන් හොඳට වදින එකේ හිත පවත්තන්න. මේ පාද ස්පර්ශනවනේ හොඳට දැන් වම් කකුල පොළවේ වදිනවනේ. ඒ වැදීමේ ඒ ස්පර්ශයේ හිත පවත්වන්න. එතකොට මේ ඔළුවේ දැනෙන දේවල් ගැන එච්චර ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ. අන්තිම ප්‍රශ්නය මේක ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ. හා. ගරු ස්වාමින් වහන්සේ අද දහවල් ධර්මදේශනාවේදී සඳහන් වුණා සීලේ අඩුපාඩුකම් නිසා භාවනාව සාර්ථක නොවන බව. ශික්ෂාපද ආරක්ෂා කිරීමට අමතරව සීලය රැක ගැනීම සඳහා තවත් කළ යුතු දේ ගැන කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. නෑ ඉතින් ශික්ෂාපද ආරක්ෂා කිරීමම තමයි ඉතින් කරන්න තියෙන්නේ. අපි තේරු يعني සීලය බරක් කරගන්නත් එපා. මේ තමන් දැන් අපි ඉල්ලලා තමයි මේ සීලය ගන්නෙ. නැතුව මේ ස්වාමින් වහන්සේ කෙනෙක් දෙනවට මේ සීල් රකින්නවා නෙමෙයි. තමන්ම තේරුම් ගන්නවා මේ භාවනාවට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අපි දැන් සීලයකින් හික්මුනේ නැත්නම් අපේ කයයි වචනයයි කියන්නේ අපිටත් හානි කර අනුන්ටත් හානි කර වැඩෙහි යෙදෙනවා. එහෙම නැත්නම් වචන කතා කරනවා. ඉතින් අපි ඒ කයයි වචනයයි හික්මව ගන්න තමයි එතකොට මේ සීලයක් සමාදන් වෙන්නේ. ඉතින් ඒක අවංකව කරන්නයි තියෙන්නේ. ඒක මේ කාටවත් පේන්නවත් බලෙන් කියන්නේ මේක හරි බරක් කරගන්නවත් මේ මේක ගැන සැක ඇති කරගන්නවත් යන්න එපා. Tamanට පුළුවන් තරම් අවංක විදිහට කරන්න. හැබැයි කැඩෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිටම නොදැනුවත්ව ඔන්න පුරුද්දට ඔන්න සතෙක් මැරුණා. එහෙම නැත්නම් මදුරුවෙකුට තැළුවා. ඉතින් කමන්නේ ඊළඟට ආයි ආයි පටන් තේරුම් ගන්න මේ මගේ තාම මට මේක හික්මිලා නැහැ කියලා ඕන්නම් අලුතෙන් සිල් තමන්ම අරගෙන මේක කරන්න ගන්න. ඒ කියන්නේ අපිට 100%ක් එකපාරටම මේ සීල්පද 8ම 100%ක් රැක ගන්න බැරි වෙයි. හැබැයි තමන්ගේ උත්සාහයක් තියෙන්න ඕනේ, වීරයක් තියෙන්න ඕනේ මේක තව පොඩ්ඩක් දැනට තියෙනවට වඩා ඔන්න ශක්තිමත් කරගෙන යන්න. හැබැයි ඔහොම කලක් යනකොට මේක නිකන් අර පිහිටපු වගේ ඉබේම රැකෙන වගේ තත්වයකට එනවා. එතකොට කියන්නේ සැහැල්ලුවෙන් මේක කරන්න පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේ පෙන්නන සීලය තනිකරම මේ හිතේ විපිරිසර බව නැති කරගන්න. බුදුහාමුදුරු කියන්නේ මේ අවිප්පටිසාරත්ථානන්ද කුසලානි සීලානි මේ කුසල් සීලය මේ නිවැරදි යහපත් සීලය මේ හිතේ විපිලිසර බව දුරු කර ගැනීමටයි. ඊළඟට ඔන්න භාවනාවක් කරගන්න. මේ සූත්‍ර දේශනාවල එහෙම කියනවා. ඉතින් මේ භාවනාවට ප්‍රයෝගී කරගන්න, භාවනාවට පදනමක් කරගන්න තමයි මෙතනට සීලය රකින්නේ. ඉතින් ඒකේ ඕනනම් සිල්පද ගැන පොඩ්ඩක් ඕනනම් හොයලා බලන්න පුළුවන් මේ මේ මේවැ මොනවාද කියන්නේ කියලා, මේවැ අර්ථය මොකද්ද කියලා. ඒ අර්ථය හොඳට තේරුම් අරගෙන සැහැල්ලුවෙන් රකින්නයි තියෙන්නේ. ඔව්. ඒකිට ප්‍රශ්නේ එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තව කාට හරි යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට පිළිතුරු දෙන්න පුළුවන්. ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ජනවාරි මාස මේ මෙවැනි වැඩසටහනට සහභාගී වීමෙන් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සිත සතියේ පිහිටවා ගන්න පුළුවන් වුණා. ඉන්පසු ගෙදර ගියපමත් මම දවසට තුන් සැරයක් විතර කොහොම හරි භාවනා කරලා ඒ தත්ත්වේ තියාගත්තා. ඉතින් කය නොදිනී ගිය පසු හුස්ම මුළු මූල කර්මස්ථානයේ ඒ රටාව දෙස මම බලා ඉන්න පුරුදු වුණා. මාස පැයකමාරක් විතර දැනට එහෙම ඉන්න පුළුවන්. ඉන්පසු ධර්ම දේශනාවකදී මම ඇහුවා මේ ඉන්පස්සේ එහෙම ඉන්න පුළුවන් නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි කරාට කමක් නැහැ කියලා. ඒ හින්දා මම අද හවස් වරුවේ මේ විදිහට ආයතන හයේ සහ පංච පාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි කරා මෙනෙහි කරා ඒක නිවැරදිද කියලා දැනගන්නයි මට. හොඳයි. ඒ කියන්නේ දැන් පැයක් විතර අර විදිහට හොඳට හිත එකඟව විනාසිකාග්‍රේ ප්‍රදේශයේ පවත්වන්න පුළුවන්ද? එහෙමයි පුළුවන්. ඒ කියන්නේ ඒ తත්වය දැන් අපි තුන් මාසයක් විතර අත්දකින්නවද? ජනවාරි මාසේ ඉඳන්ම මේ මට්ටම තියෙනවා. හොඳයි. එහෙමනම් ඒ කියන්නේ ඒ මට්ටම අපි තුන් පැය කාලක් විතර චුට්ටක් තව පවත්තලා ඊළඟට කයේ දැනෙන දෙයකට හිත යොදන්න. දැනෙන දෙයක් කියන්නේ දැන් අපි දැන් හොඳට දැන් මෙහෙම වාඩිලා ඉන්නකොට යම් තැනක වැදිල් වැදින තැනක් එහෙම අල්ලගන්න බැරිද? වේදනාව දෙන කකුල් එහෙම වේදනාව නම් ඇති වෙනවා. හා කමන්නේ. ඒ අර හිත හොඳට එකඟ වුණාට පස්සේ එහෙම දැනෙන දෙයකට හිත යොදන්න. එහෙමයි. එතන හිත යොදලා හැබැයි බලාපොරොත්තු වෙන්න එපා මගේ මේ හිත යෙදීම හරහා මේක දුර වෙයි කියලා. එහෙම බලාපොරොත්තුක් ඇති කරගන්න එපා. ඒ වෙනුවට හොඳට සමීප වෙලා, ඒ කියන්නේ සමීප වෙලා කියන්නේ මේ වේදනාව තියෙන තැනට හිත යොදලා ඒ දිහා නිරීක්ෂණය කරන්න. දැන් අපේ හිත දැනට එකඟ වෙලා තියෙන මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේනේ. ඒ නාසිකාග්‍රය ප්‍රදේශයේ හිතෙන් එකඟ වෙච්ච හිත දැන් වන්න අපි හිතමු දැනට වේදනාව දැනෙන්නේ ධන හිසේ. දැන් ඒ ධන හිසට යොමු කළාම එතනට නිකන් අර අපේ එකඟ වෙච්ච හිත නිකන් එතෙන්ට යොමු වෙනවා වගේ. එහෙම නැත්නම් මෙතන එකඟ බව මෙතෙන්ට මාරු වෙනවා වගේ දැනේ. ඔන්න දැනුණාම එතන ඒ කියන්නේ තවත් හොඳයි. ඔන්න ඒ එකඟ වෙච්ච හිත දැන් පවත්වමින් මේ ධන හිස්සේ තියෙන වේදනාව නිරීක්ෂණය කරනවා. හැබැයි ධන හිස්ස ගැන කියන්නේ ධන හිස්සය මේ කියලා අහුවෙන්නේ නැත්නම් ඒක හොයන්න යන්නත් එපා. දැන් කය වැඩි දැනීමක් නැහැ. يعني වේදනාවක් කොහෙද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි වේදනාවක් තියෙනවා. මේ කියන කතාව තේරෙනව නේද? يعني තනක් වශයෙන් පනවන්න බෑ මේ දනහිසද උරහිසද මුකුත් පනවන්න බෑ. හැබැයි වේදනාවක් තියෙනවා. අන්නේ වේදනාව අරමුණු කරන්න. අරමුණු කළා බොහොම මධ්‍යස්තව මේ يعني මේකේ මොකද වෙන්නේ? මේක වෙනස් වෙනවද නැත්නම් මේ විදිහටම තියෙනවද නිකන් තනි ඒකකයක් වශයෙන් එක ගුලියක් වගේ තියෙනවද එහෙම නැත්නම් තැන් තැන් වල නිකන් දඟලනවද කියලා පොඩ්ඩක් හොඳට ලං වෙලා නිරීක්ෂණය කරන්න. ඒක නොදැනී ගියොත් එහෙම එතන අල්ලගන්න බැරි වුණොත් තව තැනකට දාන්න. එහෙම පොඩ්ඩක් කය පුරාම දේවල් නිරීක්ෂණය කරන්න. දැන් ඔය මට්ටමේ පවත්වනකොට හිතේ සිතුවිලි එන්නේත් නැද්ද? මුලදී සිතුවිලි එනවා මට ඒවට අයින් කරන්න පුළුවන් ඉක්මනින්. හොඳයි. එහෙම අයින් කරන්න දැන් මේ වේදනාවලුත් මුකුත් නැත්තම් මේ එන සිතුවිලි දිහා බලන්න ගන්න. ආයි يعني තල්ලු කළා දාන්න යන්න එපා දැන්. දැන් මේ එකඟ බව පාවිච්චි කරන්න මේ සිතුවිලි නිරීක්ෂණය කරන්න. එතකොට චිත්තානුපසනාවට දාන්න පුළුවන්. දැන් මෙතනින් ගිහිල්ලා වේදනානුපසනාවට දාන්න පුළුවන්. අතන මේ සිතුවිලි දිහා නිරීක්ෂණය කරමින් චිත්තානුපසනාවට දාන්නත් පුළුවන්. එහෙනම් හරියටම කියන්න බෑ මේකෙන් කොයි එකේ වැඩි කාලයක් Tamanට නිරත වෙන්න වෙයිද කියලා කියන්න බෑ. කොයි එක වුණත් හොඳයි. එකක්වත් මේ අඩු එකක් අරකට වඩා හොඳයි කියලා දෙයක් නැහැ. කොයි දේත් ඊටාම වටිනවා. නිසා සිතුවිලි එනවනම් ඒවා අර පන්නලා දාන්න හදන්න එපා දැන්. ඒනොට හිත හිත දිහා මේ සිතුවිලි කියලා දැන් බලන්න. ඒක ඒකත් උත්සාහ කරලා බලන්න මේ එන සිතුවිලි වලට ද්වේෂයක් ඇති කරගන්නෙත් නැතුව. මේවා මහා කරදරයක් කියලා හිතන්නෙත් නැතුව. එන සිතුවිලි වලට අහු වෙන්නෙත් නැතුව. කියන එක තේරෙනව නේද? ඒ කියන්නේ අහු වෙන්නත් එපා. දැන් කියන්නේ මේ එන සිතුවිල්ලට අපි මුලා වුණොත් ඒත් ප්‍රශ්නයක්. මුලා වෙන්නේ නැතුව මේ ආපු සිතුවිල්ල දිහා බොහොම මධ්‍යස්තව බලන්න. හරිය නිකන් වෙනත් කෙනෙක්ගේ හිතක් දිහා බලන් ඉන්නවා වගේ. ඔන්න යාට එනවා ඔන්න රාග සිතක් එනවා. ඉතින් ආවා. ඉතින් ආ පොඩ්ඩක් ඉතින් අපිව පොළඹවන්න හදනවා. ඉතින් අපි යාට රැවටෙන්නේ නැහැ. ඉතින් අපෙන් ශක්තිය ගන්න බැරුව එයා මොන්න දුර වෙලා යනවා. ඔන්න ආයේ දේශ සිතක් එනවා. ඉතින් අපි ඒකට අහු වෙලා දැවෙන්න යන්නේ අපි නිකන් බලන් ඉන්නවා මෙයා මොකද කරන්නේ. ඉතින් එයා පොඩ්ඩක් දඟලයි. දඟලලා ඊට පස්සේ ඔන්න එයා දුර වෙලා යනවා. ඒ විදිහට එන සිතුවිලි දෙයක් බොහොම මධ්‍යස්තව දැන් බලන්න. හොඳයි. හොඳයි. අර විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න. එකක් එකක්වත් කරන්න එපා. එහෙම හිතන්න යන්න එපා. ඒ කියන්නේ හිතලා හිතලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ගන්න යන්න එපා. එනකොට මේ දේ නිරීක්ෂණය කරන නිරීක්ෂණය කිරීම හරහා වැටහීමක් තමයි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවණීය මම දැන් ත්‍රාණ කාලයක් ඉස්සරහ අවුරුදු කමාරක් විතර කාලයක් ඉස්සේ ආනාපාන සතිය කරගෙන ඉනවා. ඒ මට දැනට පවතින තත්ත්වේ නම් වේදනාව ආත්මස්ථාන දැන් කාලෙත් නැහැ. දැනෙන්නේ දැන් හිත දිස බලා සිටිනවා. හිත දිස බලා සිටිනවා. එන අරමුණ දැන් සිතවිල්ලක් එනවනම් සිතවිල්ලක් කියලා අයින් කරනවා රූප පේනකොට හිතනවා එනවා පේනවා කියලා ඒක අයින් වෙනවා ඒත් අවුල් මා ඒ කහමාරක් විතර යනකොට දකුණු කකුලේ වේදනාවක් දැනෙනවා ඒක ඒත් ඒකත් නැත්නම් අපි අර අනිත් අරමුණ එහෙම ඉන්නවා හිත දෙස තමයි බලාගෙන ඉන්නේ දෙකක් පමණ ඉන්න පුළුවන්. බැරි වෙන අවස්ථාවල් තියෙනවා. වරින් වර නිදහසක් ලැබෙච්ච හැම මොහොතකම මේ පැය භාගයක් හෝ විතරම සිත දිහා බලා ඉන්නවා. ඉතින් බලා සිටිනකොට නැතිත විලක් ආවොත් ඒක සිත විලක් කියලා අයින් වෙනවා. විතරම රූප පේනකොට රූපයක් අනිත්‍යයි කියන එක විතරයි ඒක අයින් වෙනවා. නමුත් මේ නිතරම මගේ දැනෙන පපුවේ පපුවේ ගැස්ම. ඒ ගැස්ම එනවා නිතර. ඒ ගැස්මටත් අරමුණු කරනවා ඒ අතරට කොහොමද ඒක ටිකෙන් ටිකට ගෙවි ගෙවි යනවා. ඊට පස්සේ මේ හිත සිතුවිලි නැති වෙනකොට මගේ හරිය නිකන් සැහැල්ලුවක් දැනෙනවා. හරි සැහැල්ලුවක් දැනෙනවා. දැනෙනකොට ඒ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. දැනෙන වෙලාවක හිත සිතුවිලි නැති වෙනකොට. ඒක වෙලාවක් සැහැල්ලුව දැනෙනවා. හොඳයි. ඒ වගේ නොයෙකුත් අමනුෂ්‍යගත් බැවුම් වගේ එනවා. මොකද්ද අන්තිම අමනුෂ්‍ය අමනුෂ්‍ය ආ ඒවත් පේනවා. ඒවත් පේනවා. ඒ මේ <coughs> ඒවා නැහැනම එක ක්‍රමයෙන් නැති කර ගන්නවා. බොහොම හරි වීරියක් දරන්න ඕනේ. ඒවා නැති කරගන්න වීරය කරලා කරලා ඒවා නැති කරනවා. දැන් දැනට ළඟදි මට සිද්ධියක් වුණා වෙනවා මේ මම දැන් මේ එක පැයකමාරක් විතර ඉන්නකොට එක පාටම මේ ශරීරයේ උඩ කොටස ඉමටම කඩාගෙන යනවා. නවත්ත ගන්න බැන්නේ සෙල් ගහක් කඩා වැටෙනවා සමාන කඩාගෙන. නාමල මම තුන් පාරක් මෙහෙම පොතන්දින් දපටන් ගත්තා. ඒ මගේ කරපිට විලක් නෙවෙයි. මගේ සිද්ධිය <laughs> දැන් නෙවෙයි. හා. ඊට පස්සේ මම නැගිටින්න ඕනේ කියලා හිතම වඩා ගන්න නැගිට්ට. ඒක සත්‍යයක් ආවා. ඒක මොකක්ද කියන එක තේරුන්නේ නැහැ මට. ඒ ස්වභාවය කියලා හිතුවම ඊට පස්සේ මේ දිගට දැන් කරගෙන යන්න ඕන මට දැන් මේ. හරි අවබෝධයෙන් ගොඩාක් දුරට මම සෑහෙන මේ සාර ලෙඩ රෝග වගේක් තිබුණා. මගේ ටයිරොස්කෝපි කියලා මේ තිබුණා අපේ ගැස්ම ස්වාමීන් වහන්සේ මගේ දැන් මේ පැත්තේ පටන් ගත්තොත් අර අරමුණ යොදපුවාම වෙන පැත්තකට යනවා. දකුණු පැත්තට. දකුණු පැත්තට ආවට පස්සේ කොහොම විදිහට ටික ටික තමයි මේක නැති වෙන්නේ. නමුත් නැති වුණාට ආයෙමත් පටන් අරමුණ මේ හරියංකට වාඩි වෙච්ච ගාම්ම ආයෙ පටන් ගන්නවා. අර ගැස්ම තමයි මේක එන්නේ දැන්. ඒ වල ඒ විදිහට කරනවා දැන්. ලක්මනේදී ඒ දැනෙනවා දැනෙනවා කියලා ඉදිරියටම යනවා. ඒ පිට පිට යනවා. මම මෙතන කියලා හිතනවා. එතකොට ආයෙ එනවා. නමුත් ටික පැය භාගයකට පස්සේ මේකට උසාල විදි මතක් එනවා. විදි මතක් කියන්නේ බොහොම අමාරුයි ඒත් නිවන් කරගෙන යනකොට ඇස් තියාගත්තාම බලන්න බලන්න තියාගත්තාම මහ රතු ආලෝකයක් දැනෙනවා. ඊට පස්සේ ටික වෙලා යනකොට අරගෙන නිදිමත නැතු වෙනවා. ඊට පස්සේ ඉදිරිය යන්න බලනවා ඒ නතර කළා ඊට පස්සේ. සක්මනේදී විනාඩි 45ක් විතර යන්න පුළුවන් සිය පවත්වාගෙන මම මේ දේ කරගෙන යනවා මගේ අඩුපාඩුත් වෙනවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මට දෙන්නවා දෙන මේ දරුවෙන් ඉල්ලා දුන්නා. හොඳයි. හොඳයි. මේ අර වගේ මොන හරි අමනුස්ස රූප ආහාරමේ එනකොට ඒවට අවධානය යොමු කරන්න එපා. ඒ කියන්නේ ඒ ඒවට අවධානය යොමු කළා අපි ඒකට අනුග්‍රහ කරොත් පාර වර්ධිනවා. පාර වර්ධිනවා. ඒව ඔස්සේ යන්න එපා. අපිට මු නිකන් Taman නොදුටු කලින් බොහොම ප්‍රියමනාප රූප වෙන්නත් පුළුවන්. ඊටාම අප්‍රිය අමනාප රූප වෙන්නත් පුළුවන්. හැබැයි මේ එකක්කටවත් අවධානය යොමු කරන්න එපා. ඒ වෙනුවට ඒකක් මතුණාට පස්සේ බලන්න කයට මොකද දැනෙන්නේ. කයේ මොකද දැනෙන්නේ? අපිටම කයේ තිගැස්සීමක් තියෙනවනේ. ඒ තිගැස්සීම දිහා බලනවා. ඊළඟට කයේ නිකන් සැහැල්ලුවක් තියෙනවා නම් ප්‍රීති ස්වභාවයක් තියෙනවා නම් ඒ ප්‍රීති ස්වභාවය දිහා බලනවා. එතකොට අර පිටතට වෙච්ච අවධානය දැන් ඇතුළට ගන්න. ඒ ඒ අපි තුමු ඔන්න එකපාරට නිකම්ම හරි දෙයක් දැක්කා. ඒක හරහා නිකම් බයක් ඇති වුණානේ. අපි මේ බය හරහා දැන් කය නිකම් ගැස්සෙනවා හරි නිකම් කයේ නිකම් දරදඬු වීමක් වෙලා තියෙනවා කියලා හිතන්න. ඒ බලන්න අතන අතෑරලා මෙතෙන්ට ගන්න. මේ දරදඬු වීම දිහා බලාගෙන ඉන්න මේක කොහොමද දැන් ෂය වෙලා යන්නේ? මේක කොහොමද දුර වෙලා යන්නේ? එතකොට මෙතෙන්ට අවධානය යොමු වුණා නම් අනිවාර්යෙන් මෙයා දුර වෙනවා. මේ රූප වලට යන්න එපා. සංඥා වලට යන්න එපා. ඊළඟට සක්මනේදී අර වගේ ටික වෙලාවක් ගියාට පස්සේ අපි තුන් පැය භාගයකට පස්සේ නිකන් තමන්ගේ ඇස් ඉදිරියේ රතු එළියක් තේනවා නම් එතකොට මේ දැනෙන දේත් එක්ක යන්න බැරිද? කියන්නේ අපි දුම් දැන් යටිපතුල් වල දැනීම තියෙනවානේ. ඒකනේ අවධානය පවත්වගෙන ගියේ. යන්න බෑ මොකද මේ නිදිමත එනවා. හොඳයි. එහෙනම් ඒ ඒ නිදිමත ආවට පස්සේ ම්ම් කියන්නේ තවදුරටත් කරන්න බැරි නම් මම කැමැතිම ඕනකම පරියන්ක. මේකත් කරන්න ඕනේ. ඒක පැය භාගයක් හරි කරනවා. ඔව්. පරියන්ක තමයි කැමති. නෑ එහෙම බෑ. නෑනේ. බෑ. <laughs> ඒ කියන්නේ මේ يعني අපේ හිතේ يعني සමහර චරිතවල කැමැත්තක් තේනවා ඉඳගෙන පුළුවන් තරම් සමාධියකට ගිහිල්ලා ඉන්න. හැබැයි ඒක නෙමෙයි පාර. බුදුහාඳුරෝ පෙන්වන්න පාර ඒක නෙමෙයි. බුදුහාඳුරෝ පෙන්වන්නේ අන්තිමට යන්න තියෙන ප්‍රඥාවෙන් යන පැත්තක් දෙන්නේ. ඉතින් ඒකට අපි මේක සමබරව යන්න ඕනේ. ඉතින් සක්මනේදී තමයි අපිට හොඳට මේ විපස්සනා භාවනාවට හොඳ පෙරහුරුවක් හම්බ වෙන්නේ. ඒ නිසා මේ සක්මන් භාවනාවේදී පුළුවන් තරම් දැන් මෙනෙහි කරනවා කියලා කිව්වනේ. දැන් වම් කකුල වදිනකොට වම කියලා මෙනෙහි කරනවාද එහෙමද? දැනෙනවා. දැනෙනවා. හොඳයි කමක් නැහැ. ඒ ඒ ඒ දැනෙනවා කියලත් හිතින්නේ හිතන්නේ. ඒකත් නතර කරන්න. දැනෙනවා කියලා හිතෙන් හිතන්න යන්න අවශ්‍ය නැහැ. මේ දැනීමත් එක්ක ඉන්න. එක ඉන්නවා. ඒ කියන්නේ හිතින් නොහිතුවට තමන්ට දැනෙනවනේ නේද? දැනෙනවනේ. ඉතින් හිතින් අපි මේක හිතන්න ඕනේ නෑනේ මේ දැනෙනවා දැනෙනවා කියලා. නාට මේ පාදයේ ස්පර්ශනකොට දැනීමක් තියෙනවා. ඒ දැනීමත් එක්ක ඉන්න. හොඳට දැන් ඔන්න වම් පාදයේ ස්පර්ශන ඔන්න තද ගතියක් දැනෙනවා. ඒ තද ගතියත් එක්ක බොහොම සංසිඳීමෙන් ඉන්නවා. ඔන්න ආයේ දකුණු පාදයේ වදිනවා. ඒ එතකොට තද ගතියක් දැනෙනවා. ඒ තද ගතියත් එක්ක ඉන්නවා. ආයේ ඔන්න වම් පාදයේ වදිනවා. ඔන්න තද ගතියක් දැනෙනවා. ඒකත් එක්ක ඉන්නවා. මුකුත් මේ දැනෙනවා කියලා මෙනෙහි කිරීමකින් තොරව. ඔහොමත් කරන්න. එතකොට තව හොඳට හිත නිකන් සැහැල්ලු වෙයි. තව හොඳට සැහැල්ලු වෙයි. එතකොට සමාලාවට නිදිමත පහ වෙලා යන්නත් පුළුවන්. දැන් මට කායික වශයෙන් තිබිච්ච ලෙඩ රෝග දැන් හොඳයි ස්වාමීනි. හොඳයි. හොඳයි. ලොකු ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත කරගෙන යන්නේ. හොඳයි. වාස්තුවට. හොඳයි. පෙරවන් ස්වාමීනි. හොඳයි. හොඳයි. වෙන ප්‍රශ්න නැහැ. වෙන ප්‍රශ්න තියෙනවද කාට හරි? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි. ඔව්. සයින්න්ස මම පාරයන්ගේ හොඳට භාවනා කරගෙන යනවා. දැන් ඔබ වහන්සේගේ දැනුම මත මම කොහොටත් සක්මන් භාවනාව කරනවා. ඔබ වහන්සේගේ අවවාද අනුශාසන අනුව සක්මන් භාවනාවේදී මට මේ මට ගෙදරදී තිබුණ අර බරගතියක් පොළොවට පාද දෙකම දැන් ඒක අඩුයි දැන් මේ වම් පාදේ නිකන් මස් ගුලි ගුලි වගේ තද වෙනවා එහෙම තද වෙනවා එතකොට මම ඒක දිහා බැලුවා ඔව් මම ඒක දිහා හොඳට බලාගෙන යනකොට මට අනිකටත් ටික ටික ආවා ඒවා හහ එච්චරයි ඔව් එතකොට ඒ කියන්නේ මේක නිකන් කරදරයක් වගේද වැටහෙන්නේ නැහැ. නෑ ස්වාමීන් වහන්සේ. එහෙම එක ප්‍රශ්නයක් නෑ. නෑ නෑ හොඳට මට එක කරගෙන යන්න පුළුවන්. පුළුවන්. එතකොට ඒ කියන්නේ වම් පාදයේ නිකන් දැන් බරගතියක්ද දැනෙන්නේ? ඔව් බරගතිය ඉස්සර මට තිබුණා. අර මස් නිකන් මස් පිඩු කමක් නෑ. පැනලා වගේ හරි. කමක් නෑ. දැනෙනවා හොඳට. හරි. ඒකත් මගේ හැරලා යාවි. ඒ කියන්නේ එන එන දෙයට මේ කියන්නේ මුණ දීගෙන යන්නයි තියෙන්නේ. දැන් බලාගෙන යන්න. බලාගෙන යන්න. දැන් ඒ කියන්නේ මේ ඒ කියන්නේ පාදයේ යට මේ යටිපතුල් වලද ඕක දැනෙන්නේ නැත්නම් උඩ කොටසේද? නෑ, තම උඩට ආවේ නෑ. යටිපතුල් දෙකම තමයි. හොඳයි. කමන්නේ. ඒ විදිහට යන්න. ප්‍රශ්නයක් නෑ. පාදයක් ආවා. දැන් අනිත් පාදයටත් ඒක තනිකරම මට දැනෙනවා. හොඳයි. කමක් නෑ. ඒ ඒ දැනීමත් එක්කම ඉන්න. දැන් මෙනෙහි කරන්නේ මුකුත් නෑ නේද? නෑ නෑ. කිසි දෙයක් මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න අවශ්‍ය නෑ. මේ දැනීමත් එක්ක දැන් පාදයේ ස්පර්ශ වෙන ස්පර්ශ වෙනකොටද ඕක තදද දැනෙන්නේ? හොඳට දැනෙන්නේ. ඔව් හොඳට දැනෙනවා. නෑ මං අහන්නේ. මේ කකුල පොළවේ වදිනකොටද ඕක හොඳට දැනෙන්නේ? නැත්තම් නිකන් පාදේ ඔසවනකොටත් ඕක දැනෙනවද? නෑ නෑ. පොළොවට තද වෙනකොට. තද වෙනකොට දැනෙන්නේ. ඔසවනකොට නෑ. හා කමන්නේ. ප්‍රශ්නයක් නෑ. මේ දැනීමත් එක්ක යන්න. කිසි ගැටලුවක් නෑ. මේ ඔන්න පාදයේ වදිනවා වදිනකොට යම් දැනීමක් තියෙනවා ඒ දැනීමත් එක්ක හොඳට හිත පවත්වගෙන යන්න. ආයෙත් අනිත් පාදයට වදිනවා ඒ දැනෙනව හොඳට යමක් ඒකත් එක්ක පවත්වගෙන යන්න. විනාඩි 20ක් විතර වගේ තමයි කරනකොට එනවා ඒක. ආ කමන්නේ කමන්නේ. ඊට කලින් මොකද්ද කරන්නේ? පරයන්ගේ නෑ නෑ මං අහන්නේ සක්මනේදී. සක්මනේදී මේ தત્ත්වය එන්න කලින් මොකද කරන්නේ? ඒත් මම ඔසවනවා තබනවා තමයි මං. ඔව්. පාදේ ඔසවනවා තබනවා කියලා මෙනෙහි කරනවද? ඔව් මෙනෙහි කරනවා. දැන් මම මෙනෙහි කරන්නේ. ආ ඒක තමයි. මෙනෙහි කරන්නේ නැතුව ඒ දැනීමත් එක්ක ඉන්නේ. දැන් මේ තබනකොට දැනෙන දේත් එක්ක ඉන්න. ආයි ඊළඟට අනිත් කකුලත් තබනකොට ඒ දැනෙන දේත් එක්ක ඉන්න. ආයි මේ පාදේ ඔසවනකොට පුළුවන් නම් ඒ කියන්නේ දැන් ඔසවන එකේ ක්‍රියාවලියක් තියෙනවනේ. ඔව්. ඒ කියන්නේ දැන් ඔන්න මේ මෙහෙම තිබුණ පාදය දැන් ඔන්න ඔසවන්න මේ පාදය දැන් ඔන්න පොළවෙන් ගිලිහෙනවා. එහෙමයි. ඒ ඒ එතකොට අර තිබිච්ච තද ගතිය දැන් බුරුල් වෙනවනේ. ඒ බුරුල් වෙන දෙයත් එක්ක ඉන්න. බුරුල් වෙන. තේරෙනවද කියන එක? දැන් මේ හොඳට තද ගතියක් තිබුණා. තිබුණා දැන් ඔන්න ටික ටික බුරුල් වෙනවා දැන් ඔසවන්න කිට්ටු වෙනකොට ඔන්න දැන් හුඟා බුරුල් වෙනවා අර තද ගතිය දැන් අඩු වෙනවා අඩු වෙනවා අන්නේ දැනි ඒ දැනීමත් එක්ක හිත පවත් ගන්න එහෙමයි තේරුණාද වැඩි හොඳයි හොඳයි ඊට පස්සේ අනිත් කකුලෙත් ඒ විදිහට මේ ඔන්න තබද්දි හොඳට තද ගතිය තේරෙනවා හොඳ ඔසවද්දි ඔන්න ඒක බුරුල් වෙනවා ඒක තද ගතිය අඩු වෙනවා අඩු වෙනවා අන්න ඒකත් එක්ක ඒ දැනීමත් එක්ක ඉන්න එහෙමයි හොඳයි හොඳයි හොඳයි. දරුවන් සන්නයි. තව ප්‍රශ්න තියෙනවද? හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි පින්වත්නි එහෙනම් අදත් අද මේ පළවෙනි ධර්ම සාකච්ඡා වාරයේ අපි පැයකුත් විනාඩි 15ක් වගේ ගත කරලා තිනවා. ඉතින් මේ පින්වතුන් අද දවස පුරාම තමන්ගේ බණ භවනා කටයුතු වල යෙදුණා. ඒ වගේම ධර්ම දේශනාවකට සවන් දුන්නා. මේ විදිහට අප විසින් රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සියලු පින් කැමැති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. පින් බලාපොරොත්තු වෙන යම් අසරණ සත්ත්ව පිරිස් වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.